ඒ කියන්නේ පටිච්චසමුපාදයේ දැක්කොත් ධර්මය දැක්ක ධර්මය දැක්කොත් පටිච්චසමුපාදය දැක්ක කියලා. මේ පටිච්චසමුපාද ධර්මයෙන් පෙන්වන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි. කියන්නේ ඒ සත්ව වර්ගයාගේ ඉදීම ඇති වෙන්නේ කොහොමද? එතකොට ඒ ඉදීම නැති කරන්නේ කොහොමද කියන ධර්මතාවිකාව. ඉතින් මෙතනදී මේ හැම වෙලාවෙම දැන් අපි කියමු පටිච්චසමුපාදයේ විඥාන නාම රූප සලකන පස වේදනා කියලා කියන ටික අපේ ජීවිතයේ ආරම්භය. ඒ කියන්නේ මව කුසක බීජ කලලේ තියෙන තැනට මේ විඥානයේ ප්‍රතිසන්දිව වශයෙන් වැට ගන්න අවස්ථාව ඊට පස්සේ අපි තුමු දැන් මව කුසක වුණත් මේ විඥානයේ වැටගත්තට පස්සේ මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ දැන් දරුවෙක් කපු වර්ධනය වෙනවා කියලා කියන්නේ හැදෙනවා කියලා කියන්නේ. එතකොට මේ සිතේ තියෙන නාම ධර්ම වල තියෙනවා මේ පෙර කර්ම ගතිය. ඒකද ස්ත්‍රියක් විදිහටද පුරුෂයෙක් විදිහටද මොන විදිහටද මේ රූපේ හැදෙන්නේ කියන එක දැන් අපිට පිටින් එකතු වෙන්නේ කනබුන ආහාරෙනේ. කනබුන ආහාරය තුල නැහැ මේ රූපේ මොන විදිහට හදන්නේ කියන එක. කාටත් එකයි ආහාරය. නමුත් ඒ එකම කනබුන ආහාරය හැදිලා නානත්වයකට රූපේ හැදෙන්නේ මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි මේ රූපේ හැදෙන්නේ. ඒකයි විඥාණය දැකගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපේ හැදෙන්නේ. මේ නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙකට උපකාර කරමින් පවතින හැම වෙලේම. සිතේ තියෙන නාම ධර්මය නිසා රූපය දෙනවා. ඒ නාම රූප දෙක නිසා සිත පවතිනවා. සිත නිසා නාම රූප දෙක පවතිනවා කියලා ඒ ටික තමයි තියෙන්නේ. එහෙම මේ නාම රූප දෙක වර්ධනය වෙනකොට ආයතන හැදෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික. එතකොට ඒ කියන්නේ අපි කියව මව කුසක දරුවෙක් හදෙන අවස්ථාවේදී ඇහැ කන දිවන වාසය හැදෙන්න ඔළුවවත් නැර බීජ කරල අවස්ථාවේදී නමුත් ඒ අවස්ථාවේදී කියන්නේ නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප කියන ඒ දෙක වර්ධනය වෙන්න වෙන්න මේ ආයතන ටික හැදෙනවා ඔන්න ආයතන ටික හැදුනහම මේ ආයතන නිසා ස්පර්ශය තියෙනවා ස්පර්ශය කියන්නේ අපිට මේ රූප නිසා ස්පර්ශය ඇති වෙනව නෙමෙයි මේ ආයතනයන්ගෙන්ම රූප හදලයි අපිට පේන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන රූප ඇහැට ගැටෙනවා කියලානේ. නමුත් එහෙම නෙමෙයි ධර්මතාවය. මේ මේ නාම රූපයන්ගේ ගතියට අනුව තමයි ඇහැ හැදෙන්නේ. මොකද මේකෙදි මෙහෙම කාරණාවක් තියෙනවා දැන් මේ සලායතන ආයතනයන්ගේ නානත්වයක් තියෙනවා. තිරසංගත සතෙකුට හැදෙන ඇහි ස්වභාවය වෙනම එකක්. මනුස්සයන්ට හැදෙන ඇහි ස්වභාවය වෙනම එකක්. දෙවියන්ට හැදෙන ඇහි ස්වභාවය වෙනම එකක්. බ්‍රහ්මයන්ට හැදෙන ඇහි ස්වභාවය වෙනම එකක්. ඒ මට්ටමේ ඇහැ ඇහි මට්ටමටයි රූප උපදලා වෙන්නා. දැන් අපි කියමු අපි මේ බලන රූපයම තිරසංගත සතෙක් බැලුවොත් සමහරවිට මේ වර්ණයට පේන්නේ නැහැ. එයාට පේන්නේ වෙන විදිහකට. ඇහැ එක වුණාට එයාගේ පැත්තට ගත්තාම මිනිසුන්ට කියන්නේ මිනිසුන්ට කියන්නේ මිනිසුන්ට කියන්නේ මට රතු පාට වෙන්නේ වෙන්න තියෙන්න පුළුවන් අර වර්ණ අන්දතාවය කියලා කියන්නේ ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම ඒ වර්ණය විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම ඒ ආයතනයේ හැටියටයි රූප උපදලා අපිට පේන්නේ එතකොට ඒ ස්පර්ශය නිසා අපිට සැපක් හෝ දුකක් හෝ වේදනාවක් ලැබෙනවා අපි කෙටියෙන් ගත්තොත් මේ ටික තමයි අපිට රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන, රස විඳින අවස්ථාව. මේ පරිසම්පදේ නාම රූප ඔය පංච උපාදාන ස්කන්ධයේ නාම රූපේ දැක්කද? මෙතන සාම පංච උපාදාන ස්කන්ධයේ තියෙන නාම රූප කියන එක මොකද කියන්නේ? හරි බං උත්තර කරන්න. මෙතනදී ඒකයි දැන් මේ අවිද්‍යා සංඛාර හේතු ඒ හේතු වලට හටගත්ත ඵලයක් තමයි මේ. හැබැයි මෙතනදී මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අවිද්‍යා සංඛාර කියන හේතු නිසාම මේක හටගත්ත කියන කාරණාව කියන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේකෙදි පෙන්වන්නේ අපි කියමු දැන් පෙර ජීවිතය කියලා කියනකොට පෙර ජීවිතෙත් අපිට මෙන්න මේ වගේම විඥානාමෘත ලබන පස්ස වේදනා කියන තැනක් හම්බුනේ. ඒ ටිකේ ඇත්ත නොදැන අවිද්‍යාවෙන් එතන කර්ම රැස් කරගත්ත නිසායි මේ විඥාන නාම රූප සලකන පස වේදනා පංච උපාදානස්කන්ධයක් වුනේ එහෙම වෙච්ච නිසායි තණ්හා උපාදාන වෙලා මෙන්න මෙතෙන්ට එන්න උනේ කියන එක කියනවා පෙර ජීවිතේ අද අපිට හම්බ වුනේ මෙන්න මේ වගේ ටිකක් තේරෙන්නේ මේ ටිකේදී මේ ඵල හේතු සංදි කියන එක මේක මම ආකාර විසමකෙදී කියලා තියෙනවා මේ අතීතයේ කියනකොට අතීතයේ තියෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියලා ධර්මතා හතරක් මේ විඥානාම සලකන පස්ස වේදනා කියන ටික මේක මේ ඵල හේතු සංදි කියනකොට මෙතන තියෙනවා මෙන්න මේ තණ්හා උපාදාන භව කියන තැන මේක දිගහැරියාම අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා හතරක් මෙතන තියෙනවා ඒ කිව්වේ අපි මෙහෙම ගමු. දැන් මේ ඇහැට පෙනෙන අවස්ථාව කියන්නකො. ඇහැට රූපයක් පෙනෙනකොට මෙන්න මෙතන දැන් අපිට පෙනෙන දේ ඇත්ත ඇති හැටි අපි දන්නේ ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත ඇති හැටි අපි පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දන්නේ. එතකොට ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි ඒකට කර්ම නිමිති ඇති වෙන විදිහටයි ඇතුළු වෙන්නේ. එතකොට ඒ කර්ම නිමිති ඇති කරගෙන මේ ධර්මතා පහ කෙරෙහිම තණ්හා උපාදානයෙන් බැඳිලා ඉන්න හිඳයි ආපහු යන්නේ. ඔක අපි ජීවිතේ මතක් කරුවොත් මෙහෙම දැන් මේ ටික කියනු ජීවිතේ අපි දැන් අපේ ජීවිතෙන් ගමු. මෙතන තියෙන මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආවට පස්සේ මම මතක් කළා මව් කුසේකද ඉඳලා දැන් මේ නාම රූප දෙක හැදිලා ආයතන ටික හැදුනා කියන තැන ගන්න මෙතන තියෙන්නේ ඔතෙන්ට කියන ආහාර ප්‍රත්‍ය කියලා. මේ රූපයක් තියෙන අපි ඉස්සෙල් තේනමත්යෙන් ගම රූපය කියලා. රූපය කියන එක කෙස්ලොම් මේදත් හම්මස්නහර ඒ වගේ කොටස් ටිකක් තියෙන කන බොන ආහාරයෙන් හැදෙන්නේ. ඔන්න සත්වයේ හෝ පුද්ගලයේ හෝ සත්ව පුද්ගල කොටස් හෝ කිසිම දෙයක් නැහැ. ඒබඳු රූපයක් තමයි මේ ඇහැ. ඒබඳු රූප ස්පර්ශයක් තමයි මේ ඇහැ නිසා අපිට හම්බ වෙන හම්බ වෙන්නේ විඳින්න හම්බ වෙන්නේ. ඒබඳු රූපයක සටහනක් තමයි මේ පේන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක හැඩයක් තමයි මේ පේන්නේ. එතකොට මෙතනදී දැන් තේන අවස්ථාව ගත්තාම කිසිම සත්ව පුද්ගල භාවයකින් තොරව ආහාරයෙන් හැදුණු රූපයත් ස්පර්ශයෙන් හැදුණු විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් බවත් ඒ නාම රූප දෙක නිසා දැනගන්න බවත් කියන සිද්ධි ටිකක් තමයි අපිට මෙහෙම පේනවා කියන දැනග තියෙන්නේ. ඒ කියන්නේ හොඳට බලන්න දැන් අපි මෙහෙම රූපේ පේනකොට එතන තියෙන රූපය මම මේ යථා ස්වභාවය කියන්නේ කන බුන ආහාරයෙන් හැදුණු බත්පාන් කවුරු නින්නතෝලින් හැදුණු කම්මස් ලේනහරෝලි දින රූපේ තියෙන. එබඳු රූප ස්පර්ශය නිසා දැන් අපිට අපේ හිතේ මේ අරමුණ විඳින්න පුළුවන් කමක් අරමුණ මෙහෙම හඳුනන කමක් ඇඩේ පෙන්වන කමක් හම්බ වෙනවා ස්පර්ශ නිසා තමයි ඒකට හිතන කමක් හම්බ වෙනවා. ඒ හිතේ තියෙන නාම ධර්මත් මේ කනබුන ආහාර යුක්ත රූපය දෙක එකතු කළා රූපයක් තියෙන බව දැනගන්නවා. රූපයක් තියෙන බව පේනවා. ඕක තමයි ඇත්ත. තේරුණා නේද? එතකොට ඔව් පෙනීම කියන කෘත්‍ය ඇති වෙන තැන විතරක් මේ මම කියන්නේ. දැන් මෙහෙම පෙනෙද්දී මේ පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙන්නේ අනාත්ම කනබුන ආහාරයෙන් හැදුණු ආහාරපතෙන් හැදුණු ස්කන්ධ ටිකක් ඒක හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා අපි දන්නේ අපි දන්නේ නැති හින්දා පේන දෙයට අපි මොකද කරන්නේ මේ නිමිත්ත හොඳට අල්ලගෙන කෙනෙක් කියලා හිතනවා දැන්. අපි කියමුකෝ පුද්ගලයෙක් කියලා හිතුවා කියලා. පුද්ගලයෙක් කියලා හිතුවාම මේ ඇහැ අපි අහකට ගන්නවා කියන්නේ ඇහත් පෙනෙන රූපෙත් මේ ස්කන්ධ ටික එහෙමම නැති වෙනවා. නමුත් මේ නිමිත්තම පුද්ගලය කියන අදහසෙන් අපේ මතකෙ හිටිනවා. ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙනකොට පුද්ගලය කියන අදහසින් අපිට මේ නිමිත්තම මතකෙ හිටිනවා. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා කියලා විතරක් අපි නතර වෙන්න පුද්ගලයා යාට නමක් කියලා අරගෙන අපි හිතුවනම් ඒ විස්තර ටිකත් එක්කම තමයි මතකෙ තියෙන්නේ දැන්. ඔන්න දැන් මේ ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධය උපද නිරුද්ධ වෙනවා අවිද්‍යා සංකාර. අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත දැන් අපේ මනසේ ඉතුරු වෙලා. තේරෙනවද? දෙවනි දවසේදී අපි කියමු ආයත් ඇස් ඉදිරි පිටට මේ රූපේ එනකොටම ඒත් ආහාර ප්‍රත්‍යම ස්කන්ධ ටික නමුත් අපි අර හිතපු ටික ආපහු ශනිකව අපිට මතක් වෙනවා. ශනිකව අපිට මතක් වෙනවා. දැන් අපි ස්කන්ධ ටික දන්නේ නැතිනම් ස්කන්ධ ටික නොදන්නාකම නිසා අපිම කල්පනා කරලා හදාගත්ත නිමිත්ත ආපහු අපි සිහි කරගන්න කියන එකක් දන්නේ නැත්නම් අපිට දැන් පේන්නේ සත්‍යයක් තියෙනවා වගේ. නමුත් මෙතන තියෙන ඇත්ත තමයි අපිට දැන් මේ රූපය දකිනකොට මිනිස්සෙක් කෙනෙක් කියන පුද්ගල භාවයේ අපේ මනසේ ඉපදිලා මිසක එහෙම නැතු මේ පුද්ගලයෙක් දැකලා පුද්ගලයෙක් වුණු හින්දා පුද්ගලයෙක්ව හම්බුණා කියන එක නෙමෙයි මේක ඇත්ත. අපි මේ ටික දන්නේ නැත්තම් දැන් ඒ ස්කන්ධ ටික ආපහු ඇහැ නිරුද්ධ වෙනවා රූපියත් නිරුද්ධ වෙනවා නමුත් අර කර්ම නිමිත්ත උන අපේ ආපහු මනස ඉදිරියට ඊට පස්සේ ඒ කෙනා හොඳයි කියලා හරි නරකයි කියලා හරි එයා එක කතා කළා කියලා හරි කතා කරන්න ඕනේ කියලා හරි අපි හිතනවා කියන්නේ අර කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මනසේ තියෙන නිමිත්ත එක්කමයි අපි හැම වෙලෙම ගනුදෙනු කරන්නේ. මනසේ තියෙන නිමිත්ත එක්කමයි ගනුදෙනු කරන්නේ. එතකොට හැම වෙලාවෙම මේ ධර්මතා පහ ඇති ඉදිරිපිට රූපයක් ඇවිල්ලා ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මනසට නිමිත්ත කරගෙන ඒ නිමිත්ත තුල ඒ නිමිත්තට කියනවා අවිද්‍යාවෙන් හටගත සංඛාර නිමිත්ත කියලා. කර්ම නිමිත්ත කියලා. ඒ නිමිත්තටයි තණ්හා උපාදාන වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දරුවා කියලා සිහි කළාම දැන් අපි දරුවා කියලා අපිට සිහි කරන්න පුළුවන් කියන්නේ සිහි කරනවා කියන්නේ දැන් මේ හිතේ අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තත් ඒ නිමිත්ත තුල තමයි අපි හැසිරෙන්නේ නිමිත්තටයි දැන් තණ්හා උපාදානය තියෙන්නේ අපේ. මෙහි ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ සුත්තක සම්බන්ධයක් නෑ දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් අපි හිතේ තියෙන නිමිත දෙහි කළා දරුවා බලන්න යනවා කියන්නකො. ඒ කියලා අපි ගියාම ආයෙත් මේ ඇහැ රූප චක්කු විඥානය ඉපදෙනවා. එදාටද පේන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ නිසා සංඥාවක් අපිට එන්නේ. එනවා ඒ සංඥාව එනවත් එක්කම අපේ පරණ මතක ටික ශනිකව අපි මතක් කරගන්නකොට කොහොමද දැන් දරුවා ගාවට ගියා දරුවා දැක්කා වගේ තැනකින් තමයි අපිට පේන්නේ. ආපහු. නමුත් ඒ තියෙද්දි දැන් ඉදිරි ඉදිරි පිට තියෙන කනබුන ආහාරයෙන් යුක්ත ධර්මතාව ටිකම. ඒ කනබුන ආහාරයෙන් යුක්ත ස්කන්ධ ටික ආපහු අතහැරෙනවා. ආපහු ඔන්න අර ටික එහෙම අපේ මතකෙ හිටිනවා. කියන්නේ දැන් හැම අරමුණක් ගානෙම වෙන්නේ අපිට ස්කන්ධ ටික ඉපද නිරුද්ධ වෙනවා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහ විතරක් අපේ මනසේ එකතු වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා සංකාර කරන දැන් මේ දැකපු නිමිත්ත මේ ධර්මියෝ ප්‍රත්‍යයෙන් හටගෙන හේතුන්ගෙන් හටගෙන හේතු බිඳිනකොට ඉතුරු නැතුව බිඳිලා යනවා කියන එක නොදන්නාකම නිසා ඇති බවට අපේ මනසේ පහළ වෙච්ච නිමිත්තට තමයි මේ අවිද්‍යා සංකාරය කියන්නේ. නිමිත්තට. දැකපු දේ මතක් කරන්න පුළුවන් දැන. ඊට පස්සේ තණ්හා උපාදාන කියන්නේ ඒ නිමිත්ත ආරම්භයමයි දැන් අපේ කැමැත්ත එදෙන්නේ. දරුවා දැන් අපිට අපේ දරුවා කියලා හරි නැත්තම් අපි කැමති දෙයක් සිහි කරගන්නකොට සිහි කරගන්න ඒ නිමිත්තත් එක්කම බලන්න කැමැත්ත මගේ කියන කම ටික ඔක්කොම ඒකේ තියෙනවා මනසේ. එතකොට මෙතනදී මේ පටිච්චසම්පාදයෙන් පෙන්වන්නේ හැමදාම ද කර්ම භවය කියලා කියන්නේ මෙතෙන්ට ඇහැට රූපයක් පෙනෙනකොටම අවිද්‍යාව ඒ ඒ පෙනෙන දේ ගැන ඇති අනවබෝධය නිසා ඒ නිමිති හිතෙන විදිහට ඒ දිහා බලාගෙන ඉඳලා මේ තණ්හාව තණ්හාව මම වගේ කියන හැඟීම ඇති වෙන විදිහට කටයුතු කළාම කරනවා ඒක දෝෂය තමයි මේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නැති වෙනවා ඒ තණ්හා උපාදාන කියන ටික ඉතුරු වෙනවා. කොහොම තිබුණාම තියෙන දෝෂය තමයි අර කන බොන ආහාරයෙන් හැදුණු රූප ටික වෙනස් වෙද්දී ඇස් ඉදිරි පිටට එද්දී මට පෙවුනේ දරුවා කියලා මේ සිහියුනේ ඒ ටික වෙනස් වෙනකොටත් මට තේරෙන දරුවට වෙනස් මොනවා හරි වුණා වගේ. මේ ආහාර ප්‍රත්‍ය වෙනස් වෙන්න වෙනස් වෙන්න මට තේින්නේ කෙනෙකුට යමක් වුණා වගේ. මම පුද්ගල භාවයකින් තමයි දුක් ඊට පස්සේ ඒ විතරක් නම් කමන්නේ මේ ස්කන්ධ සංතතියම නිරුද්ධ වුණොත් මේ ගත්ත නිමිත්ත නැති වෙන්නේ. අපි කියුවේ දැන් අපේ තාත්තා නැහැ. නැති නිසා. නමුත් තාත්තා ඉන්නවා කියන අවස්ථාවේ දැන් කන බොන ආහාරයෙන් ලැබෙන රූපේ ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොට දැන් ආහාරයෙන් හැදුණු රූප ස්පර්ශය නිසා මේ නිබඳ සංඥා පේනවා ස්පර්ශ නිරුද්ධන සංඥා නිරුද්ධ වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. ඒ හින්දා ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ තාත්තා කියන අදහසින් තමයි බැලුවේ. ඉතින් තාත්තා කිව්වහම බොහොම සෙනෙහසක් ආදරය කියන ගති ටිකකුත් එකයි. ඊට පස්සේ ඒ ඇහැ මුල් කාරණාව කරගෙන එකඳ ටික අතහැරුණත් අර තාත්තා කියන ඒ තේන රූප නිමිත්තත් තාත්තා කියන හැඟීමත් ඒ හැඟීම එක්ක තියෙන ගති ටිකත් එහෙම මනසේ කියන. කියන්නකො. ඒකද අවිද්‍ය සංකර තණ්හා උපාදාන ටික අපේ මනසේ තියෙනවා. මොන දැන් තාත්තා අපේ නැති වෙලා, නැරිලා. නමුත් අර gati ටික තාම මනසේ නැති වෙලා නැහැ. ඒකයි ආහාරපත්ෙන් හටගත් ස්කන්ධ ටික ජීවත් වෙනවා කියනකොට උනේ ඒ තාත්ත හම්බුනා නෙමෙයි. මුලින් ඒ රූපය ඉදිරිපිට වෙනකොට මෙහෙම තාත්ත කියලා නිමිත්තකුත් ඒ නිමිත්තේ හොඳයි කැමති කියන gati ටිකකුත් මගේ මනසේ උපද්දව ගත්තා. තාත්තා ඉන්නවා කියන කාරණාවට තිබුණේ මොකද්ද? ඒ ස්කන්ධ ටික ඇති ඉදිරිපිට එන එන ගානේ මම මගේ කෙලෙස් ටික මතක් කරගන්න එක වෙලා තියෙනවා. ආ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා මම ඔන්න ඒ නිමිත්ත මතක හිටිනවා. ආයෙත් ඇති ඉදිරිපිට ඒ රූපේනකොට මා තාත්තාව තාත්තා දැක්ක කියන එක තීකර ගන්න ඔහොම තිබුණේ. ඔන්න ඒ ආහාරයෙන් හටගත් ස්කන්ධ සංතති වශයෙන්ම නැති වුණා. අර එක්ෂණිකව නැති වෙද්දිත් මගේ මනසේ මේ ටික උපද්දවනවා පවත්වනවා කියන ටිකකින් තිබුණේ ඒ ස්කන්ධ සංතතියම නැති වුණා. දැන් තාත්තා මරනවා කියන තැනකදී තාත්තා මරනවා නෙමෙයි ආහාරයෙන් හැදුණු රූප සංතතියම නැති වුණා. දැන් ආහාරපත්යෙන් හැදුණු රූප සංතතියම නැති වුණා. නමුත් මට මේ තාත්තා පේන්න නැහැ කියලා එක තාත්තා නැති වෙලා කියලා කියන්නේ දැන් මේ මගේ කියන කෙලෙස් ටික මනසේ උපදින්න තියෙන රූප නිමිත්ත නැහැ. නැතිකම මිසක මේ තාත්තා කියලා මම හිතුවනම් කතා කළානම් ඒ ටික මගේ මනසේ දැන් උපදින්න තියෙන වටපිටාව නෑ ධාතුව නිරුද්ධ වෙලා. මිසක දැන් තාත්තා හිතියලා නෙමෙයි මේ. තේරුණාද කියන්නේ? ඊට පස්සේ මොකද තාත්තා හැම වෙලේම ඉන්නේ මගේ මනස පැත්තේ. ඒ නිමිත්තටයි මම හිතුවේ. එතනද ආහාරයෙන් හටගත ස්කන්ධ ටික උන නිරුද්ධ වෙලා දැන් තියෙනවා. නමුත් ඒ කර්ම කියලා කියන්නේ අවිද්‍යාව කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කර්ම නිරුද්ධ වෙන්නේ ඔන්න මේ නිමිත්ත මරණාසන්න මගේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණොත් මට පේන්නේ තාත්ත සිහිුණා වගේම. මොකද ජීවත් වෙනකොට පරිහරණය කළේ ওই ටිකමයි. නැත්නම් නැතු මේ රූප තාත්තව තාත්තගේ රූපවත් හම්බුණා නෙමෙයි. තාත්ත සිහිුණා කියන එකම හිතෙන්නේ එදාටත් ඒ සිහි වෙනකොට ඒ හිතේ ඒ හැඟීමේ තෙන් යාද කියන ටික ඔක්කොම ඇති වෙනවා. එතකොට තාත්තට කැමති නම් කැමතියි කියන තැනකින් තමයි යෙදෙන්නේ. ඒ බඳු තාත්තා කෙනෙක් ලබා ගන්න තමයි ආයෙත් විඥානයේ රූපයකට වැටගන්නේ. කියන්නේ එතකොට මේ මේ වගේ හැම වෙලාවෙම අපි කියමු දැන් මෙතනදී ඇස් ඉදිරිය පිටට කනබන ආහාර යුක්ත මේ රූපය එනකොටම මම යම් දවසකදී ඒ රූප නිමිත්ත හිතෙන් අල්ලගෙන විමල සිංහ මහත්තයා කියලා දැන් හිතුවා කියන්නකො දැන් මේ හැඩේ තමයි මම හිතන්නේ. මේ ස්කන්ධ ටිකනේ එහෙමම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට මේ සතහන එහෙම මගේ මනසේ ඉන්න මේ හැඩෙත් එක්ක. අවිද්‍යාව පත්‍ය සංකාර. ඊට පස්සේ ඒ හිතේ තියෙන නිමිත්තටයි ඒ මහත්ය හොඳයි නැත්නම් මොන නරකයි මොන විදිහට හරි අපි හිතන්නේ. අපේ මනසෙන් අපි හදාගන්නවා. ආපහු කනබුන ආහාරයෙන් යුක්ත රූපේ නැත්නම් මේ ධාතුනානත්වයේ ගැටෙනකොටම නිබඳ සංඥාවක් උපදිනකොටම ශනිකව මම අර ටික මතක් මට අර ටික මතක් වෙනකොට මට ඉතින් ආයෙත් විමලසිරි මහත්තයා මම දැක්කා කියලා. නමුත් හැමදාම මෙහි රූපයේ චුට්ටක්වත් නිකුත් වෙන්නේ නැහැ. මේ රූපේ චුට්ටක්වත් වෙනසක් නැහැ කනබුන ආහාරයම හැමදාම විමල සිරි මහත්තයා කියන නමත් ඒ සතහන් ටිකත් ඔක්කොම ටික කෙනා කෙනාගේ මනසට සාපේක්ෂවයි තියෙන මනසේ උපදී. දැන් ආහාරයෙන් යුක්ත මේ රූපය මුල් වෙලා ඇතින මේ ස්කන්ධ පංචකය හටගනින්දී මංගාව මේ කෙලෙස් ටික ඉපදෙනවා පවතිනවා කියලා සිද්ධි ටිකක් කරන්නේ හැම වෙලේම. දෙවිමින් සිට මහ ආපහු ඊගව දවසේ හම්බ වෙනකොට ශනිකවම අර මහත්ය දැක්ක මහත්ය හම්බුණා කියන එකයි සිහි වෙන්නේ. ඒක මේ ස්කන්ධ ටික ස්කන්ධ ටිකමයි මුකුත් වෙලා නැහැ. මේ කෙනෙක් මට හම්බ වෙන්නෙම නැහැ කවදාවත්. එතන තියෙන ඇත්ත කනබුන ආහාරය කෙනෙක් වෙන්නේ නැහැ නමුත් මම ස්කන්ධ ටික දන්නේ නැත්තම් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙන කෙලෙස් ටික තණ්හා උපාදාන කියන මනසේ යෙදෙන ගැටි දන්නේ නැත්තම් මගේ මේ උපාදානයේ උපාදානයේ මම මේ රූපය කෙනෙක් කියලා ගන්නවා. එතකොට මට කියනවා පච්ච උපාදාන ස්කන්ධය කියලා. ඒ කිව්වේ අපි මෙහෙම කියමු දැන් රූපේ කන බොන ආහාරයෙන් යුක්තයි. ඒකේ ඇත්ත නොදන්නා කම නිසා කෙනෙක් කියන අදහස පුද්ගලයෙක් කියන අදහස අපිට මට ඇති වෙනවා. මමයි හිතන්නේ. හැමදාම එහෙම හිතුවාම හිතපු එක මට ඒක කර්ම නිමිත්තක් වෙනවා කියලා කියන්නේ මේ ඒ කාරණාවේ ඉඳලා එදා ඉඳලා ඒ අධිකරණය මුල් කරගෙන ඒ නිමිත්ත මුල් කරගෙන හම්බ වෙන හැම වෙලාවකම අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලෙන්න ඇහින් බලා දතිතු ඒබඳු රූප නිමිත්තේදී මාව රවට්ටනවා මාව රවට්ටනවා කියන්නේ ඇත් ඉදිරි පිටට එනකොටම මට මතක් වෙන දෙයක් තියෙනවා විමල සිරි මහත්තයා කියලා තියෙනවා මම ස්කන්ධ ටික හඳුනන්නෙත් නැහැ ස්කන්ධ ටික නොදන්නා කම නිසා මගේ මනස තුල මෙහෙම ධර්මතාවයක් ඉදෙනවා කියන නේද කියලා ඒක දන්නෙත් නැත්තම් මට තේන්නේ කෙනෙක් හම්බුණා වගේ දැන් මම ඔන්න කෙනෙක් හම්බුණා කෙනෙක් දකින්නවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ නමුත් ඒ ස්කන්ධයකද නිරුද්ධ වෙනවා කෙලස් ටික තමයි මට මම මගේ මනසේ තියෙන කෙලෙස් ටික සිහි කරලා ඒ කියන්නේ මේ නිමිත්ත සිහි කරලා විමලසිත මහත්තයා බලන්න යනවා හම්බෙන්න යනවා කියලා යනවා කියන්නේ ආයෙත් මම ආයතන ටික පිළියෙල කරගන්න එක. ආයෙත් විඥානයේ සිහි කරලා නාම රූප හදලා ආයතන ටික හදාගෙන දැන් නුවර යනවා කියලා හරි උන් ඒ දැන් මේ නිමිත්ත මුල් කරගෙන විමලසිත මහත්තයා හම්බෙන්න යනවා කියලා මගේ හිතේ තියෙන නිමිත්ත මුල් කරගෙන ගියා කියන්නේ ආයෙත් කනගුණ ආහාරයෙන් යුක්ත රූපය ඇති ඉදිරිපිටට එනවා ඇහත් අනුබුනා හරින් හැදලා තින්නේ ඒ ස්පර්ශය නිසා නාම ධර්ම ටිකක් පහළ වෙනවා අනාත්ම ස්කන්ධ ටිකක් හම්බ වෙන්නේ එතකොටම ඒක දකිනකොටම මගේ මනසේ ආපහු අර ටික අර කෙලෙස් ටික යෙදෙනවා මම විමල කිනමත්තේ හම්බුණා කියලා හිතාගෙන ඉන්නවා මම දැන් ඔව් අර දැන් අපි අර මේ නිමිත්තටම විමල සිට මහත්තයා කියලා හිතුවා මහත්තයා හොඳයි කියලා හිතුවා කියන gati ටිකක් තියෙනවානේ අපි මේ ටික විස්තර එකතු කරා විස්තර එක තියෙනවා කැමැති අකමැති ගතිය. ඒ ටික මනසෙමයි නිමිත්තෙමයි තියෙන්නේ. එතකොට දෙවන දවසේදී ආපහු දකින්නකොටම අර ටික සිහි කරගත්තාම මොන දැන් විමලිසිල් මහත්ය දකින්න ඉන්නේ වගේ දැන් තියෙනවා. ආයතනය එහෙම අපි පස්සේ දැක්කම දැන් නෑ හම්බ හම්බ වුණ හම්බ මුලින්ම නිමිත්තක් හිතපු නැති කාලෙදිත් වෙලාවෙදිත් තිබුණේ සත්පුද්ගල නොවන ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික ස්කන්ධ ටික තියෙන තැනක ඇත්ත නොදක අපි තමයි මෙහෙම මේ නිමිති දිහා බලාගෙන මේ පුද්ගලයෙක්නේ කෙනෙක්නේ විමල සිට මහත්තයනේ කියලා හිතුවේ අපි අපි හිතන්නේ ඒ ඇහත් නිරුද්ධ වෙනවා රූපයත් අනිත්‍යයි චක්කු විඥානෙත් ස්කන්ධ ටික ඔක්කොම අනිත්‍ය වුණාට මේ හැඩේ හේමම අපිට හිටිනවා මනසේ මේ සතහන මේ විමල සිටි මහත්ය දැක්කොත් අඳුරන්න පුළුවන් කියලා අපි කියන්නේ කියන හැඟීම් ටික අපේ මනසේ දැන් තියෙන්නේ මේ ටිකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. මොකද මේ ස්කන්ධයන්ගේ ඇහැට පෙනෙන තැන ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගත්ත නිමිත්තක් නෙවෙයි. අවිද්‍යාවෙන් හදාගත්ත එකක් තමයි අපි මේ මනසේ තියෙන කෙනෙක් පුද්ගලයේ කරගෙන ගත්ත මට්ටමට නිමිත්ත. ඉස්සෙල්ලා තිබුණේ මේ නිමිත්ත රූපේ නිසා රූපේට හැඩේ පේන මට්ටම විතරයි. අපි හිතින් තමයි මේක සංස්කරණය කරගත්තේ හදාගත්තේ මේක කෙනෙක්ගේ අහවල් කෙනාගේ කියලා ටික. තේරුණාද? එතකොට මේ ස්කන්ධ මේ මේ ටිකට කියනවා ස්කන්ධ ටික මේ ස්කන්ධ ටික අරඹය සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියන හැඟීම් ටික ඇති කරගන්නේ අපේ මනසේ. දැන් ඇහැට රූපය මෙබඳු රූපයක් හම් වෙන ගානේ අපි ගාව තියෙන කෙලෙස් ටිකම අපහු සීකර ගන්නවා නම් හැමදාම වෙලා තියෙන්නේ ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනකොට කෙලෙස් ටික උපද්දලා පවත්නවා කියන තැනකින් අපි ඉන්නේ. අපිට ඕක ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කෙලෙස් උපද්දලා පවත්නවා කියන තැනකින් අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ අපි දන්න කෙනා හම්බ වුණා අපි දන්න කෙනා හම්බ වෙන්න යනවා අපි දන්න කෙනා එක්ක කතා බහ කර කර ඉන්නවා වගේ තැනකින් තමයි අපිට පේන්නේ. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ දැන් මේ රූප කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා සංකාර නාම රූපයෙන් හැදුණු විඥානයක් කියන ප්‍රත්‍ය ටිකකින් හැදුණු හේතු ටිකකින් හැදුණු කාරණා ටිකක් තමයි පෙන්නවා කියන මට්ටමේදී තියෙන්නේ. කොහොම තියෙන තැනක උපාදානය කියන්නේ දැන් අත්වාද උපාදාන කියන්නේ කෙනෙක් කියලා ගන්න එක. මම කෙනෙක් කියලා තත්ත්ව දැන් උපාදානය කියන එක තියෙන කෙනා කෙනාගේ මනසේ. උපාදානය කියන්නේ දැඩිව ගන්නවා. අත්වාද උපාදානය කියන පුදේ පුද්ගලයෙක් කියලා ගන්නවා. දැන් මේ ස්කන්ධ ටික ඇතුළට එනකොට මේ ස්කන්ධ ටික දිහා පුද්ගලයේ කියලා බලන කෙලෙසේ උපාදාන පුද්ගලයේ කියලා ස්කන්ධ ටික ගන්නකම මගේ මනසේ තිබුණොත් මම මේ ස්කන්ධ ටික දිහා ස්කන්ධ ටික බලන්නේ මේ ස්කන්ධය ගන්න කෙනෙක්ගේ කියලා. තේරුණේ උපාදානය තියෙන්නේ කොහෙද අපේ කෙනා කෙනාගේ මනසේ මොකද්ද උපාදානය අපි කියමු දැන් අත්වාද උපාදානය ඒ කියන්නේ රූපේ පුද්ගලය කියලා හිතනවා රූපේ අතුරු කරගෙන පුද්ගලයෙක් හෝ ඉන්නවා වේදනාව පුද්ගලයෙක් කියලා හිතන ගතියට තමයි උපාදානය කියන්නේ ඔන්න දැන් මේ රූපේ කෙනෙක් කියලා හිතන කම තියෙන්නේ අපේ මනසේ එතකොට රූපය කෙනෙක් කියලා හිතන කම අපේ මනසේ තියෙන ඒ උපාදානය ඒ උපාදානයට හසු වෙන්නේ මොකද්ද? කනබුන ආහාරයෙන් හැදෙන රූපේ. මේ රූපය අරඹය මම කෙනෙක් කියලා හිතුවාම දැන් මගේ උපාදානයට හසු වෙලා තියෙන මේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය දැන් රූපේට කියන උපාදාන ස්කන්ධය කියලා. උපාදානයට හිත වූ උපාදානයට අසු වෙච්ච උපාදානයට යෙදුණු රූපයක් ස්කන්ධයක් තමයි මේ රූපස්කන්ධය. ඒ කියන්නේ පුද්ගලය කියලා බැලුවේ. ඔන්න මේ පංච උපාදාන ස්කන්ධයේ දුක. මම උපාදානයෙන් යම් ස්කන්ධයක් අල්ලගත්තා නම් කෙනෙක් කියලා ඒ ස්කන්ධයේ දුකක්. මොකද දැන් මට පේන්නේ කෙනෙක් ලෙඩ වෙනවා කෙනෙක් මහලු වෙනවා කෙනෙක් මැරෙනවා මට අකමැති පුද්ගලයෝ නිර්මාණය වෙනවා කැමැති පුද්ගලයෝ නැතිවීම නිර්මාණය වෙනවා මේ කාරණාවෙන් පංච උපාදානස්කන්ධය දුක දුකට හේතුව උපාදානය මේ පුද්ගලයා කියලා බලපු කම මේ පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ උපාදානය නැති වෙන්න ඕනේ මේ මේ රූපය පුද්ගලයා කියලා ගන්න කම නැති වෙන්න ඕනේ ඒ වගේ තණ්හා උපාදාන නැති වුණොත් දුක නැහැ ඒකට කියන මාර්ගය තමයි මොකද සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටි බලන්න මොකද්ද මේ රූපය හොඳට නුවණින් බලන්න. දැන් රූපයනේ මම පුද්ගලයෙක් කියලා ගත්තේ. ඒ රූපයේ පුද්ගලයෙක් කියන රූපය ඇසිදිරි පිට නෝන පුද්ගලයෙක් කියන අදහස තියුණා නම් ඒ අදහසින් මම මේ රූපෙ දිහා බලන්නේ. එතකොට මට හම් වෙන්නේ පංච උපාදානස්කන්ධය. ඉස්සෙල්ලා ස්කන්ධය නිසා උපාදානය ඇති වෙනවා. උපාදානයෙන් ආපහු ස්කන්ධය ගන්නවා මොනවා. මේ චක්‍රේ පෙන්වන්නේ ඒකයි මුලින්ම හම් වෙන්නේ ස්කන්ධ ටිකක්. ඇත් ඉදිරි පිටට ආහාරයෙන් හැදුණු රූපේ එන්නේ. එතන අවිද්‍යාවෙන් කෙනෙක් කියලායි මම හිතුවේ. ඊට පස්සේ අවිද්‍යාවෙන් කෙනෙක් කියලා හිතුවට පස්සේ කෙනා කියන අදහසින් තමයි මම මේ විඤ්ඤාණාම් රූප දිහා බලන්නේ ආපහු. මේ ස්කන්ධ දිහා බලන්නේ ආපහු වෙනවා. හැම වෙලාවෙම අපිට පුද්ගලයෙක් පෙනෙන්නේ පුද්ගලයෙක් පෙනෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි කියන එක මේකේ යථාර්ථය පෙන්වන්නේ හැම වෙලාවෙම ස්කන්ධ අනාත්ම වූ කනබුන ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික ඇස ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ඉදිරිපිටට එද්දී අපි පුද්ගල භාවයක් උපදවා ගන්නවා ඊගාව දවසේ ඉඳලා උපදුවාට පස්සේ එදා ඉඳලා ඒ ඒ ධර්මය ඇති ඉදිරිපිටට එද්දී තමන් උපදවාගත්ත දේ නැවත නැවත සිහි කරගන්න එකක් වෙන්නේ හැමදාම කිසිම වෙලාවක මෙතන තියෙන ස්කන්ධ ටික සත්‍ය පුද්ගලෙක් වෙලත් නැහැ. සත්‍ය පුද්ගලෙක් වෙන්නෙත් නැහැ. එහෙම ස්කන්ධ ටිකක් අපිට අම්බ වෙලත් නැහැ. ඒ කියන්නේ ස්කන්ධ ටික තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් සත්‍ය පුද්ගල භාවයක් ඇතුළු වෙන්නේ අපේ මනසින් විතරයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය කාරණාව වශයෙන් අපි මෙහෙම අල්ලන්න කියලා සත්‍ය පුද්ගලෙක් අපිට කවදාවත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි කන බොන ආහාර යුක්ත රූපයයි අහුවෙන්නේ. එතකොට ශනිකව මනසේ යෙදෙනවා නම් අහවල් කෙනාවයි ඇල්ලුවේ කියන එක අපිට සිහි වෙන්නේ. ස්කන්ධ ටික වෙනම එකක් සිහි වෙන එක වෙනම එකක්. ජීවත් වෙන්නෙම අපි තව අය එක්ක තව කට්ටිය එක්ක ජීවත් වෙනවා කියලා මනසින් ජීවත් වෙනවා. අවිද්‍යාව හරහා මේ මේ සිද්ධිය ඇත්ත නොදන්නාකම හරහා එතකොට දැන් මට කියන්න ඕනකම තිබුණේ මෙන්න මෙච්චරයි මේ චතුරාර්ය සත්‍ය කියන එකට උත්තරයක් එනවා බුදුරජාණන් වහන්සේ දැන් ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහලු බව දුක මරණ දුක කියලා මේව කොහොම පුද්ගලයන් කුට ඇති වෙන දුක්නේ කියන්නේ පුද්ගලෙක් ඇති වෙන දුක්නේ මේ දුක් ටිකට මේ පංච උපාදාන ස්කන්ධ දුක පෙන්වලා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාව නැත්නම් උපාදානය කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ සත්‍යයක් ලෙඩවීම eh, නිසා සත්‍යයක් නැතිවීම නිසා යම් දුකක් වෙනවා දුකට හේතුව අතිගාව තියෙන තණ්හා උපාදානය. සත්‍ය පුද්ගලෙක් කියලා මේව දිහා බලපු කම නිසායි සත්‍ය පුද්ගල භාවයෙන් දුරට දුක එන්නේ කියන එකයි කියන්නේ. ස්කන්ධ ටික තියෙන තැනක අපි සත්‍යයක් කියලා බලපු නිසායි දැන් සත්‍ය පුද්ගල භාවයෙන් දුක එන්නේ. පංච උපාදානස්කන්ධ දුක දුකට හේතුව උපාදානයි තණ්හා උපාදානයි දෙක මේ තණ්හා උපාදාන තණ්හාව නැතුව සත්‍ය පුද්ගලෙක් කියලා බලන උපාදානය නැති වුණොත් මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කෙනෙක් ලෙඩ වෙලා මහලු වෙලා මරනවා කියන දුකෙන් මිදෙනවා එතකොට එහෙමනම් මේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කරන තියෙන මාර්ගය මොකද සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි බලන්න. මොකද්ද? ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්ංගම. රූපය හොඳට බලන්න. රූපය ඇතිවීම බලන්න. රූපය නැතිවීම බලන්න. රූපය රූපය ඇතිවීම නැතිවීම බලනකොට රූපය අපිට හම්බ වෙන්නේ අපි කියමු පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව හෝ කෙස්ලොම් නේද ධම්මස්නහරෝ කියන කොටස් වලින් යුක්තයි කනබුන ආහාර නිසා මේ රූපය හැදෙන්නේ ආහාර නැතිනම් නැති වෙනවා කියලා කොහොම බලන්ද බලන්ද අපිට මේ රූපය අර්ථය පුද්ගලයේ කියලා තියෙන ගතිය ගෙවෙනවා පුද්ගලයේ කියලා බලන උපාදානය ගෙවෙනවා ටික ටික මෙහෙම බලන්න බලන්න එතකොට පුද්ගලයේ කියලා මේ දිහා බලන ගතිය අඩු වෙනවා දැන් උපාදානය ගෙවෙන්න ගෙවෙන්න උපාදානය අඩු වෙන්න අඩු වෙන්න පුද්ගල භාවය අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධයේ දුක තමයි අඩු වෙන්නේ. දැන් සම්මාදිට්ඨිකව ඇත්ත ඇති ඇති බලන්නේ මොකටද? තණ්හා උපාදානය ගෙවෙන්නේ. මොකද තණ්හා උපාදානය දුරු කරන්න හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය උපාදානය තමයි දුකට හේතුව. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වුණොත් දුකෙන් මිදෙනවා. දැන් සත්‍ය පුද්ගලයේ ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා අපි දුක් විඳිනවා නම් ඕක දුකක්. ওই දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්කන්ධ ටික නොදන්නා කම නිසා සත්පුද්ගල භාවයක් මනසේ යෙදෙන කම නිසායි මේ සත්පුද්ගල භාවයෙන් දුක් විඳින්න වෙන්නේ. එතකොට දුකට හේතුව හැටියට පෙන්වන්න වෙන්නේ මොකද්ද මේ තණ්හා උපාදානය අපි ගාව තියෙන මනසේ වැරද්ද පෙන්වන්න වෙන්නේ. මේ දුකෙන් මිදීම පෙන්වන්න වෙන්නේ වෙන මොකොත් නිසා නෙමෙයි මනසේ වැරද්ද. මේ තණ්හා උපාදානේ පුද්ගලයෙක් කියලා ගන්න කම මනසේ නැති වුණොත් මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් දුක් නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියලා දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට පෙන්වන්න වෙන්නේ මොකද අපේ මනසේ තියෙන වැරද්ද අඩු වෙන්න ක්‍රමයක් මිසක මේ බාහිර දෙයක් හැදෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් සම්මා දිට්ඨිය ඇත්ත රූපේ ඇත්ත බලන්න බලන්න එහාට තේරෙනවා මොකද්ද? ඇත්තටම රූපේ කන බොන ආහාරය කියලා බලන්න බලද්දි කෙනෙක් කියලා රූපේ දැක්ක බලන වැරද්ද අඩු වෙනවා ගෙවෙනවා ටික ටික ටික ටික. මේ රූපේ පිරිසිඳ දකින දැන් වෙන අපිට ක්‍රමයක් නැන්නේ අපි ලෝකේ කියන්නේ පුද්ගලයෙක්වමයි දැක්කේ පුද්ගලයෙක්වමයි පේන්නේ කියලා ඉන්නේ තියෙන්නේ වෙන අපිට යන්න දෙන්න තරක් නැහැ. පුද්ගලයෙ ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා අපි දුක් විඳිනවා, අඬනවා, විලාප දෙනවා. ඕක පුද්ගලයෙ ලෙඩ වෙච්ච, මහලු වෙච්ච එක අතරදී අපිට අම්මා මැරිච්ච දුක තියෙනවා, තාත්තා මැරිච්ච දුක තියෙනවා, සහෝදරය, සහෝදරි මැරිච්ච දුක්. ඔහොම දුක් අපිට තියෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ. මේ දුක් විඳිනකොට මේ දුක දුක ඇති වෙච්ච හැටි දුක නැති වෙන හැටි නැති කරන මාර්ගය අපි දන්නේ අපි දුක නැති කරන්න කියලා ලෝකෙ ඇතුලේ මේවා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ලෝකෙ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන ඇත්ත හෙළි කළා ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පෙන්නවා මේ විඥානාමු සලතන පස්ස වේදනා හරහා උඹලට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ කන බොන ආහාරයෙන් මේ විඥානය මෞකසට දැසගෙන නාම රූප වෙලා ආයතන ටික හැදෙනවා ආයතන වලට ස්පර්ශ රූප ශබ්ද මේව ස්පර්ශ වෙනවා කියන තැනක තියෙන ආහාර ප්‍රත්‍යය. සත්වනෝ පුද්ගලනෝ ස්කන්ධ ටික. රූපේ කන බොන ආහාරයෙන් හැදුන එකක් ඒ පේනවා කියන තැනක තියෙන වේදනා සංඥා චේතනා ස්පර්ශයෙන් හටගන්න එකක් රූපේ දැනගන්නවා කියලා කියන්නේ මේ නාම රූප දෙක නිසා මේ දැනගන්න බව ඇති වෙනවා කියලා මේ වගේ හේතු ප්‍රත්‍යයක් තියෙන. ස්කන්ධ ටිකක් තියෙන. ওই ස්කන්ධ ටික නොදන්නාකම නිසා ඒක තමයි අවිද්‍යාව වල පුද්ගල භාවයක් ඇති කරගත්තා නම් පුද්ගලයේ සත්වයේ කෙනෙක් කියන අදහස මනසේ ඇති කරගෙන සිබඳු අදහසින් මේ ස්කන්ධ දිහා බල බැලුවහම උඹලට පෙනෙන්නේ දැන් මේ ස්කන්ධ ටික කෙනෙක් වගේ. ස්කන්ධ ටික විපරිණාම වෙද්දී උඹලා කෙනෙකුට වෙච්ච දුකකින් දුක් විඳින්න. ওই පංච උපාදාන ස්කන්ධ දුක. ওই දුකට හේතුව උපාදානේ නැත්තම් මේ පුද්ගලයා කෙනා කියලා බලපු මනසේ තියෙන වැරද්දයි මේ දුකට හේතුව කියලා පෙන්නලා මේ තණ්හා උපාදානය මනසේ තියෙන වැරද්ද අයින් කරගත්තොත් ওই දුකෙන් අයින් කරගන්න පුළුවන් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්නලා ඊට පස්සේ ඒකට මාර්ගය පෙන්වන සම්මාදිට්ඨි මනසේ තියෙන මේ සත්පුද්ගලයේ කියන වැරද්ද අයින් වෙන්න මේ ස්කන්ධ ටික පිළිසිඳ දකින්න ආපහු එතකොට මොකද ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා නම් මම මේ පුද්ගලයෙක් කියන අදහස ඇති කරගත්තේ ඊට පස්සේ ස්කන්ධ ටික දන්නේත් නැහැ. ස්කන්ධ ටික නිසා ඇති කරගත්ත කෙලෙස් දන්නේත් නැත්තම්. දැන් මේ කෙලෙස්ේ මේ ස්කන්ධයන්ට පතිත වෙලා අපි දුක් විඳින්නේ. පුද්ගලයෙක් නිසා දුක් විඳින්නේ. එතකොට අපිට පෙන්වන්න වෙනවා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න වෙනවා මේ පුද්ගල භාවයෙන් විඳින දුක් ටිකට හේතුව කෙනා කෙනා මුගේ මනසේ තියෙන පුද්ගල සංඥාව. අල්කට කියනවා අත්වාද උපාදානය. මම එක තැනකින් ගත්තේ. නමුත් දැන් කාම උපාදානය කියන්නේ අපිට ඇහැට රූපයක් පේනවා කියන තැනක ඒද තියෙන සතර මහා ධාතු නිසා රූපේ සතර මහා ධාතුයි මේ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා කියන තැනකින් ධර්මතාව ටිකක්. එහෙම දෙයක් ඇති තැනදී කාම උපාදානය කියන මම කාරකක් හැටියට හිතන්නේ. හිතුවා කියලා මේ කාර් එකක් වෙන්නේ ස්කන්ධ පංචකයේ ඇස් ඉදිරියට එනකොටම මට කාර් එක කාර් එක මෙච්චර වටිනවා කියන ටිකම මනසේ එදෙනවා. මනසේ උපදිනවා. ඊට පස්සේ කාරක කාරක මෙච්චර වටිනවා කියන මානසික මට්ටමකින්මයි මේ දිහා බලන්නේ. එතකොට මට එච්චර වටිනා වස්තුවක් ඉදිරියෙන් තියෙන වගේ පේන්නේ. බාහිර ධාතුව වෙනස් වුණා. ස්කන්ධය විපරිණාම වෙනකොට මට පෙනෙන්නේ මෙච්චර වටිනා වස්තුව නැති වෙනවා වගේ පේන්නේ. එතකොට හැම වෙලාවෙම මේ ස්කන්ධ ටිකට ස්කන්ධ ටික කාර් එකක් එක මෙච්චර වටිනවා කියන කම ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම නිසා මමයි අපි හේතුයි. ඒ දෙයක් වස්තුවක් හැටියට හිතන එකට කියන කාම උපාදානයි. මේ ලෝකෙ තියෙන හැම ද්‍රව්‍ය ද්‍රව්‍ය කාරණාවක්ම අයිති වෙනවා ඒ මේකට. ඊට පස්සේ ඇහැට මේ රූපයේ හම්බ වෙන ගානේ මම මගේ කෙලෙස් ටිකම උපද්දනවා තිහි කරනවා. කෙලෙස් ටිකම පවත්වනවා කියන තැනකින් ජීවත් වෙනවා. නමුත් මට පේන්නේ කාරක දැක්කා කාරක දැන් පේන්නේ නැතුව ගියා ආයෙත් කාරක හම්බුණා කියන වගේ තැනකින් පේන්නේ. මේ හතර මහා ධාතයෙන් යුක්ත ස්කන්ධ ටික ස්කන්ධ ටිකම මෙතන තියෙන දෝෂය තමයි ස්කන්ධය පිළිසිඳ නොදක මම මේ වගේ උපාදානය කාම උපාදානයෙන් උපාදාන වුණොත් කාරක කියලා දත්තොත් ඒක ඒ පංච උපාදාන ස්කන්ධයේ දුකක් කියන්නේ මේ කාරක කෙරේ කැඩිච්ච නිසා කාරක නැති වෙච්ච නිසා අර පුද්ගලයේ ලෙඩ වෙච්ච නිසා මැරිච්ච නිසා වගේ කියන ජරා මරණ ධර්මතාව මේකෙත් තියෙනවා. මේක දිරස්දී මේක නැති වෙද්දී මේක ලෙඩ වෙද්දී ඒක ධර්මවල දුක එනවා. එතකොට දැන් ද්‍රව්‍යයකට ඇති වෙන දුක. දුකට හේතුව මත මොකද්ද? උපාදාන. ඊළඟ වස්තුව වස්තුවක් කියලා දැකපු ගම. කාම උපාදාන. එතකොට උපාදානේ නැති වුණොත් වස්තුවක් ද්‍රව්‍යයක් කියලා ගන්න කම මගේ මනසේ නැති වුණොත් ඒ වාහනයකට නැත්නම් භාණ්ඩයකට භාණ්ඩය කැඩිච්ච දිනිච්ච දුකේ මිදෙනවා. ඒකට සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න කිව්වම දැන් මේ අරමුණ මම පිළිසින් දකින්න ගිය රූපේ සතර මහා ධාතු. පටි ආපෝති ජීවාය කියලා තමයි අපිට බලන්න වෙන්නේ. ඒබඳු රූප ස්පර්ශය නිසා පහළ වෙච්ච මේ සංඥාවක් වෙන නිමිත්ත. මේකේ ස්වභාවය තමයි හේතු නැති නොගුණ නැති වෙනවා කියන තැනදී. කෙටියෙන් ගත්තහම මෙතනදී එක කාරණාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පටිච්චසමුපාදය හරහා හැම වෙලාවෙම සත්ව නො වූ පුද්ගල නො වූ දේවල් කාරණා නො වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තමයි පංච උපාදාන ස්කන්ධ නේ ස්කන්ධ පංචකයක් තමයි අපි බලනවා කියන තැනක අහනවා කියන තැනක ගඳ සුවඳ ලබනවා කියන තැනක තියෙනවා. අපි බලනවා කියන තැන තියෙන හැම රූපයක්ම සතර මහා ධාතුව සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා. එතකොට ඒ පේනවා කියන තැනක ඒ පේන අරමුණ විඳිනවා හඳුනනවා ඒකට හිතනවා කියලා gati ටිකක් යෙදෙනවා නම් ඒ ටික ස්පර්ශයෙන් හටගත්ත එකක්. පේන දේ දන්නවා කියන ගතියක් තියෙනවා නම් ඒ රූපයයි විඳිනවා හඳුනවා කල්පනා කරනවා කියන ගති ටිකයි උදව් කරගෙනයි මේ දැනගෙන තියෙන්නේ. කොතන තියෙන්නේ ධර්මතා ටිකක්. ඒ වේ පුද්ගලයෝ නෑ සත්වයෝ නෑ කාම වස්තු නෑ කිසිම දේවල් නෑ. චිත්‍රයක් විතරයි නිකන් පෙනෙන මට්ටමක් විතරයි. අපි විත්‍යක චිත්‍රයක් ඇඳහම තියෙන චිත්‍රය වගේ චිත්‍ර විතරයි. ඊට පස්සේ මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නා කම නිසා නොදන්නා කම නිසා අපේ මනස තුල යෙදෙනව මොකද්ද? උපාදානය කෙලෙස් මේ නොදන්නාකම නිසා ඒ නිමිත්ත හිතට අරගෙන ඒ නිමිත්ත තුල අපි තණ්හා උපාදාන වශයෙන් හැදිරෙනවා එතකොට අපේ මනසේ හදාගෙන තියෙන නව කර්ම කියලා ටිකක් කා බස් රන් සිද්ධි මුතු නැණි කියලා සිහි කරන්න පුළුවන් ওই නිමිති ටික තියෙනෝනේ ওই නිමිති ටිකට තමයි අපි හිතලා තියෙන්නේ දැන් මේවා ඔක්කොම කාම ලෝකේ කියලා කතා කරන ටික ඔක්කොම මනෝමය තියෙන සිද්ධි එකක්. ආයෙත් ඇස් ඉදිරි පිටට අපිට අනාත්ම ස්කන්ධ ටික එද්දී අපේ මනස තුල අර කෙලෙස් උපද්දලා පවත්වමින් ඔහොම තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. මෙහෙම ජීවත් වෙනකොට තියෙන වැරද්ද තමයි ඈ දැන් මේ කර්ම සකස් වෙනවා සකස් වෙච්ච කර්මය පවත්වනවා කියන තැනකින් තියෙනවා ඒ කියන්නේ මේ හැදේ ඉදිරි පිටට එද්දිම අපිකාවාර කියන පුද්ගල භාවය තමයි සිහි වෙන්නේ සිහි කරන්නේ එතකොට මෙතනදී එක පැත්තකට බුදුරජාණන් වහන්සේ විවර කරලා පෙන්නනවා අපිට ලෝකයට ඒ කියන්නේ දැන් ලෝකයට ජරා මරණ දුකින් මිදෙන්න තැනක් නෑ මොකද ලෝකයට පේන්නේ පුද්ගලයෙක්ම වෙලා නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන හොඳට බලන්න මේ රූපයක හැඩයක් මේ රූපේ සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපයක හැඩයක් ඕන වස්තුවක හැඩයක් තියෙන්නක එතකොට සතර මහා ධාතු රූපයක හැඩේ එක චිත්තං චිත්‍රං සතේ ලෝක ලෝක චිත්‍රය එහෙම තියෙනවා සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ ඒ කියන්නේ කල්පනා වශයෙන් රාග වශයෙන් පුද්ගලයා තුල ඇති කරන කල්පනාවයි කාමය කියන්නේ දැන් මේ චිත්‍රය එහෙමම තියෙද්දී සංකප්ප රාගෝ පුරුසස්ස කාම පුරුෂයාගේ සංකල්පනාවයි කාමය ඒ කියන්නේ දැන් මම මේ හැදේට කෙනෙක් වසන්ත මහත්තයා කියලා හිතුවා කියන්නේ මම දැන් කාම භාණ්ඩ හදාගත්තා. දැන් වස්තුව මේ චිත්‍රයේ ලෝකේ කාමේ නෙමෙයි මේක චිත්‍රය. ඒ චිත්‍රය නිසා දැන් මම කෙනෙක් හදාගත්තා. කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන. චිත්‍රයට හේතු ටික නැති වෙනකොට චිත්‍රය නැති වෙනවා. නමුත් මං හදාගත්ත කාමයේ නැති වෙන්නේ නැහැ. කාමය කියන එක මට කාම භවයේ උපදී පිළිස පෞද්ගල කර්මයක්. මේ හැදේම මට උන්න වසන්ත මහත්තයා කියලා ඉතුරු වෙනවා. දෙවන දවසේදීත් මේ චිත්‍රය සිදිරි පිටට එනකොටම ආපහු අර ටික මට සිහිනෙනවා. හැම වෙලාවෙම කාමය මගේ මනස තුල ඉපද පවතිනවා මිසක චිත්‍රය තුල කාමය තියනවා නෙමෙයි. චිත්‍රය හැදෙන්න තියෙනවා යම් හේතු ටිකක් ප්‍රත්‍ය ටිකක් ඒ හේතු ටික නිසා චිත්‍රය හැදෙනවා කියලා ධර්මතාවය. ඒකේ වැරද්දක් නැහැ. මට පුළුවන් නම් මේ මේක චිත්‍රයක් මේ හේතු ටික නිසා චිත්‍රය හැදලා තියෙන මේ හේතු නැති වෙනු චිත්‍ර නැති වෙනවා කියන තැනකින් ඇත්ත බලන්න මට අමුතුවෙන් මනස යමක් හදාගන්න නැහැ. එතකොට චිත්‍රය හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනකොට චිත්‍රෙත් නැති වෙනවා මට මනසේ නිමිතිත් නැතිනම් ආපහු දුක් විඳින දේවල් සිහි වෙන්න දේවල් නැහැ. නමුත් මේ චිත්‍රය කියන එක මේ හේතුගෙන් චිත්‍රය හැදුනේ කියන එක දන්නේ නැත්නම් හේතු නැතිනොත් චිත්‍රය නැති වෙනවා කියලා දන්නේ නැතුව මම චිත්‍ර දිහා බලාගෙන හොඳට නිමිත්ත ගන්නවන කෙනෙක් කියලා හිතලා දැන් මේ නිමිත්ත මේ කෙනෙක් කියලා හිතන එක මගේ සංකල්පනාව මගේ රාගය මගේ කාමය මනස තුල උපදින එක චිත්‍රය නිරුද්ධ වෙනවා හේතු නැති වෙනකොට. නමුත් අර කාමයේ නිරුද්ධ වෙන්නේ එදා ඉඳලා මේ චිත්‍රය ඇස් ඉදිරි පිටට එන ගානේ වසන්ත මහත්තයා කෙනෙක් කියලා කාමයේම මගේ මනසේ එදෙනවා නම් දැන් මම ඉන්නේ කාම ලෝකයක් තුල. ඒ කියන්නේ මේ චිත්‍රයට මොනවා හරි වෙද්දි මට පෙනෙන මට දුක එන්නේ කාම වස්තුවකට මොනවා හරි වෙච්ච දුක මට පෙනෙන්නේ. ඒ වගේ අපි දරුවා කියලා කියන තැනක ඇහැට පෙනෙන තැනක තියෙන චිත්‍රයක්. උදාහරණයක් චිත්‍රයක් කියන තැනක ඒ චිත්‍රය හැදෙන්න තියෙන ප්‍රත්‍ය ටිකකින් හේතු ටිකකින් චිත්‍රය හැදිලා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. දැන් ඒ චිත්‍රය කියන එක තිත්තන්ති චිත්‍රණ ගතේව ලෝකේ ලෝකේ චිත්‍රය එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් මොන හැදුනා මම අර වගේම මේ දරුවා කියන අදහසින් නම් හිතුවේ. චිත්‍රය හැදෙන්න තියෙන ප්‍රත්‍ය නිරුද්ධ නැහැ. අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඥානන්තය කියලා කියන ওই චිත්‍රය පෙන්වන්න තිබුණ හේතු ටික නැති වුණා. නමුත් චිත්‍රය අරඹය මන් තුල ඇති කරගත්ත කාමය නැති වුණේ නැහැ. ඒ කියන්නේ දරුවා කියන කම ඒ හැඩසටහන් ටික මගේ මනසේ ඉතුරු. ඔන්න මේ ටිකයි මට කාමයට. මං කාම ලෝකේ ජීවත් වෙනවා කියන්න තියෙන ওই ටික. දැන් චිත්‍රයේ එදා ඉඳලා ඇහැ මුල් කාරණාව කරගෙන මේ චිත්‍රය ඇහැ ඉදිරිපිටට එන ගානේ දරුවා කෙවුනා දරුවා දැක්කා දරුවා බලන්න යනවා කියලා මේ කාමයේ තුලමයි මං හැතිරෙන්නේ. කාමයේ තුලමයි මං හැතිරෙන්නේ. එතකොට අන්තිමට චිත්‍රයක් තියෙන තැනක කාම ලෝකයේක විඳින ජරා මරණ දුකකින් මං දුක් විඳිනවා. මේ දුකට හේතුව මොකද්ද මට? අවිද්‍යාවේ ඇති කරගත්ත මේ කාම උපාදානය. මේ කෙලෙස් ටික. කෙලෙස් ටික. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ චිත්‍රය කියන තැන චිත්‍රය කියන තැන කාමේ නෙමෙයි මේ චිත්‍රය අනුව මනසේ උපද්දවන සංකල්පයයි රාගයයි කාමේ චිත්‍රය කියන දන හොඳට පිරිසිදු දැකලා කාමයේ දුරු කරන්නේ. ඒක තමයි මම කිව්වේ ගෞරවණ කියන එක අපිට තේරෙනවා. දැන් මේක අපි දකිනවා. නමුත් අපි දැන් නමුත් නිරන්තරයෙන්ම උපාදානය වෙනවා පිටේක. උපාදානය වෙනවා. උපාදානය ගන්න. කොතනින්ද උපාදානය නවත්තන්නේ? ඒක තමයි මම කිව්වේ. ඒකට තියෙන මඟ තමයි මොකද සමාධිච්චි. ඔබතුමාට වෙනවා. එහෙනම් මෙතන තියෙන මට මගේ උපාදානයට හසු වෙච්ච රූපේ තියෙනවනේ. දැන් මම වසන්ත මහත්තයා කියන කමෙන් මේ රූපේ දිහා බැලුවා නම් මගේ උපාදානයට හසු වෙච්ච රූපේ හොඳට බලන්න. මේ රූපේ ඇත්ත කියන්නේ උපාදානීය වස්තුව බලන්න හොඳට. පිළිසිඳ දකින්න. එතකොට තේරෙනවා මේ රූපය කියන එක කන බොන ආහාරයෙන් අදුම හම්මත්ලේන අර මෙහෙම බලනකොට බලනකොට හොඳට තේරෙනවා රූපේ උපාදානීය වස්තු පිළිසින් දකින්න දකින්නකොට එහෙනම් මෙතන තියෙන්නේ සත්පුද්ගලණු අනාත්ම ධර්මතාවයක් එහෙනම් ඇත්ත නේද පුද්ගලයා කියන එක මනසේ යෙදෙන්නේ. අපි මේ දෘෂ්ටියෙන් එක බලපු නිසා නේද මේ වැරද්ද තියෙන්නේ කියලා ඇත්ත පේන්න පේන්න මේ වැරද්ද කියනවා. මේක ඒක සම්මා දිට්ඨිය. නිවැරදි දැකීම. ඒ නිවැරදිව බලන්න බලන්න බලන්න බලන්න තමයි වැරදි දෘෂ්ටිය ගෙවෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය තමයි මොකද්ද? ස්කන්ධයන්ගේ උදේවැය බලන එක තමයි සම්මා දිට්ඨිය. රූපය රූපය ඇතිවීමත් නැතිවීමත් බලනකොට මොකද වෙන්නේ? මේ රූපයේ දැන් අපි චතුරාර්ය සත්‍ය අහලා තියෙන නිසා චතුරාර්ය සත්‍ය අහලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ දුකයි දුකට හේතු උපාදානය. පුද්ගල මේ පුද්ගලයා කියන එක. මේ උපාදානයේ නැති වුණොත් මේ පංච උපාදානස්කන්ධ දුකින් මිදෙනවා කියලා අහලා තියෙන හින්දා ස්කන්ධ ටික බලන්න බලන්න බලන්න බලන්න අපිට මොකද වෙන්නේ මේ ඇත්ත තේරෙන්න තේරෙන්න පුද්ගලය කියලා බලන ගතිය අඩු වෙනවා මේ. ඇයි දැන් රූපය අපි දැක්කනේ රූපය වෙනමම එකක් රූපයේ ඇත්ත නොදන්නාකම නිසායි පුද්ගලයා කියලා හිතුවේ. ඒ පුද්ගලයා කියලා අදහසින් බලපු නිසායි මේ පංච උපාදාන ස්කන්ධ දුකක් අපිට විඳින්න වෙන්නේ. කියලානේ පෙන්නේ. ඒක විදර්ශනාවෙන්ද අපි හම්බෙන්නේ ඒ බලන එකට කියන විදර්ශනා කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම සත්පුද්ගල භාවයට බලන වෙනදට සත්‍ය පුද්ගලයේ කියලා පෙන්වනවා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති හැටි බලනවා. එහෙම බලන්නේ මොකටද? උපාදානයේ ගෙවෙන්නේ. උපාදානයේ දුර වෙච්ච දවසට මේකට පංච උපාදානස්කන්ධයක් කියන්නේ නැහැ. ස්කන්ධ ටික විතරයි. ස්කන්ධ ටික කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික විතරයි. ඒකවල සත්‍ය පුද්ගලෙක් කියන්නේ. සත්ව පුද්ගල භාවයෙන් දුකෙන්ද මිදෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක පනවල පංච උපාදානස්කන්ධ ඒ කියන්නේ පුද්ගල භාවයෙන්, තත්ත්ව භාවයෙන්, ද්‍රව්‍ය කාරණා වශයෙන් දකින ස්කන්ධ ටික දුක. දුක ඒ කියන්නේ දැන් අද චිත්‍ර තියෙන තැනක චිත්‍රයේ තියෙන තැනක චිත්‍රයේ හේතුන්ගෙන් හටගත් එකක් හේතු නැති වෙනු නැති වෙනවා කියලා චිත්‍රය ගැන නොදක මම සංකල්පනාවක් ඇති කරගත්තා නම් කාරක කියලා. දැන් මට මේ චිත්‍රය කාම භාණ්ඩයක් වෙලා නේද මට කාරකක් බත් එකක් මිනිස්සෙක් ළමෙක් වෙලා එතකොට මේකේ දැන් ධර්මතා දෙකක් තියෙනවා චිත්‍රය අනිකක් සංකල්පය අනිකක් කාමය අනිකක් මේ කාමයයි චිත්‍රයයි දෙකම එකට එකතු කළා මේ දෙකේම ස්වභාවය නොදන්නාකම නිසා ලෝකය ජරා මරණ දුක් විඳිනවා නම් මේ ජරා මරණ දුක ඇති වෙලා තියෙන්නේ චිත්‍රය තියෙන තැනක කාම යෙදිච්ච නිකයි. තේරුණාද? දැන් චිත්‍රයේ තියෙන තැනක කාරක කියන එක නම් සංකල්පයේ රාගයේ කාමය අපේ. දැන් අපිට කාරක නිසා ඇතිවෙන දුකක් තියෙනවා නම් කැඩිච්ච නිසා ඇති වෙන දුකක් තියෙනවා නම් මේ දුකට හේතු ටිකට කියන්න වෙන්නේ කෙලින්ම මොකද කාමයේ කියලා. කෙලෙස් ටිකම විතරයි පෙන්වන්න වෙන්නේ. මේ කෙලෙස් ටිකනේ. හිතේ තියෙන කෙලෙස් ටිකනේ කාරක කරන්නේ. කාරක කැඩිච්ච විදිච්ච නැති වෙච්ච නිසා එන දුක තියෙනවා දුකට පෙන්වන්න වෙන්නේ කෙලින්ම වෙන මොකුත් නෙමෙයි කෙලෙස් ටිකමයි. කාමය තමයි යොකට හේතුව. කාමයේ නැතිනොත් කාම වස්තුන් විනාශ වීම නිසා එන දුකෙන් මිදෙනවා උඹලා. කාමය නැති වුණොත් කාම වස්තු විනාශ වීම නිසා එන දුකෙන් මිදෙනවා. ඒකට සම්මා දිට්ඨි මොකද්ද? කාමය නැති කරන්න තියෙන සම්මා දිට්ඨි. එතකොට පෙන්වන්න දෙන්න මොකද්ද? චිත්‍රය චිත්‍රය තියෙන හැටි නැති වෙන හැටි බලාපල්ලකෝ. චිත්‍රය චිත්‍රය තියෙන හැටි නැති වෙන හැටි බලනකොට චිත්‍රයක ඇත්ත මෙහෙමනම් මේ ඇත්ත නොදන්නාකම නිසා අපි මනස තුලයි මේ කාම බහන්න හදාගෙන තියෙන්නේ කියන එක තේරෙනවා ඊට පස්සේ තව පැත්තෙන් ගත්තාම චිත්‍රයක සතු පැහැදිලි වෙන්න වෙන්න වෙන්න වෙන්න කාමයේ ගෙවෙනවා කාමයේ ගෙවුණු දවසට කාම බහන්න නිසාම දුකෙන්ද මිදෙනවා මේ හැඩේ ගත්තාම චිත්‍රය දැන් චිත්‍රයක් පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ නිසා චිත්‍ර පේනවා චිත්තන්ට චිත්‍රානි තතේ ලෝකේ කියන ලෝක චිත්‍ර තියෙන දැන් මේ චිත්‍ර දෝෂයක් නැහැ මොකද ඒ හේතු නැති වෙනකොට ඉබේම නැති වෙනවා ඒක නැති කරන්න ඕනෙත් නැහැ වෙහෙතෙන්න ඕනෙත් නැහැ මුකුත් නැහැ දැන් දෝෂේ තියෙන්නේ චිත්‍රයේ පිරිසිඳ නොදන්නා කම නිසා චිත්‍රය ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න කාමයේ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ පුරුෂයාගේ කල්පනාවයි කාමයේ කියලා කියනවා ඒකේ දැම්මම ඔන්න පුද්ගලයේ මහත්ය විමලතිරි මහත්ය නැත්නම් මගේ තාත්තා අයියා අක්කා කියලා අපි හිතුවා කියන්නකො මේ දැන් ඔන්න කාම ලෝකේ ලෝකේ හදාගත්ත දැන් දැන් දුකට හේතුව මොකද්ද කාමේ දැන් දරුවට මොකක් හරි වෙච්ච නිසා තාත්තට මොකක් හරි වෙච්ච නිසා විමලසිරි මහත්තයාට මොකක් හරි වෙච්ච නිසා කියලා දැන් අපි දුක් විඳින්නේ. එහෙනම් දුකට හේතු ටික මොකද්ද? මට කාමයි. කෙලින්ම දුක පණවන්න වෙන්නේ ස්කන්ධ වලින් නෙමෙයි කෙලෙසුන්ගෙන්. තණ්හාව දුකට හේතුව කියලා. කාමේ දුකට හේතුව. කාමේ නැති වුණොත් ඔය කාමේ නිසා විඳින දුක නැහැ. කියලා පණවන්න වෙනවා අපිට. ඊට පස්සේ කාමේ නැති කරන්න තියෙන මඟ මොකද්ද? උඹලා කාමයේ ඇති කරගත්ත චිත්‍රයේ ඇත්තම දන්නාකම නිසානේ. එහෙනම් චිත්‍රයේ කියන තැන හොඳට බලපන්න හොඳට. කියන එක බලනකොට චිත්‍රයේ කියන තැන අපිට මෙහෙම චිත්‍රයක් පේනවා නම් ඒ පේන තැනක චිත්‍රයේ පේන තැනක තියෙන වර්ණ සායන් ටිකක් ඒ වර්ණ හැදිලා තියෙන මේ මේ ප්‍රත්‍ය ටික නිසායි කියලා මෙහෙම බලනකොට බලන්න බලන්න බලන්න බලන්න ඒ චිත්‍රය ආරම්භය කරපු වැරදි සංකල්පනාව වැරදි ඇලීම මනසේ ගෙවෙනවා ටික ටික ටික ටික ටික මේක කොච්චර දුරට මම බැලිය යුතුද මේ කාමයේ නිරුද්ධ වෙනකම්ම මේ සංකප්පයේ ගෙවෙනකම්ම මේ රාගයේ ගෙවෙනකම්ම බැලිය යුතුයි එහෙම ගෙවුණු දවසට තියෙන වාසිය මොකද කාමයේ නිසා විඳින දුක නැහැ මට පංච උපාදාන ස්කන්ධ දුක නැහැ කාමයේ කියලා කිව්වේ උපාදානයේට නම කාම උපාදානය කියලා අපි කියන්නේ එතකොට මේ කාම උපාදානයේ කාමයට නම. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්ව කාමයේ නිසා මේ දුක එන්නේ. කියන කාරණාව. එතකොට කාමය නැතිව දුක නැති වෙනවා කියලා මේ දුකත් දුක ඇතිවීමත් ඔක්කොම මනස තුල පනවලා තියෙන්නේ කෙලෙස් ටිකේ. පුද්ගලයේ ඉපදීම ලෙඩවීම මහලු බව වීම නිසා මරණ නිසා යම් දුකක් ඇති වෙනවා මේ දුක දුකක්. දුකට හේතු උඹලගේ පුද්ගල භාවය කියලා අපි කියමුකෝ දැන් අත්වාද උපාදාන පුද්ගල භාවය. કોઈ පුද්ගල භාවය නැති වුණොත් අත්වාද උපාදානය නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ඊට පස්සේ පුද්ගල භාවය ඇති කරගත්තේ මොකටද? අර චිත්‍රයේ කියපු දැන පිළිසිඳන දකින නිසානේ. ඒ හින්දා මේ ස්කන්ධ පංචකය පනවන සම්මාදිට්ඨි මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයගේ ඇතිවීම නැතිවීම හොඳට බලන්න. ඒක බලනකොට වෙන්නේ මොකද්ද? මනසේ තියෙන පුද්ගල භාවය කියන්නේ. පුද්ගල භාවය කියුණා පුද්ගල භාවය නිසා එන දුක පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. සත්ව පුද්ගල භාවයෙන් මිදෙනවා. කියන කාරණාව දුකත් දුක ඇති වෙන්න හේතුව තණ්හා උපාදානයත් කියලා පෙන්නලා මේ තණ්හා උපාදාන නැතිනම් දුක නැති වෙනවා කියලා පෙන්නලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා පෙන්වුවා මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට හේතුව ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගම මේ රූපයයි කියන හොඳට රූපය ගවේෂණය කරලා බලන්න රූපය ඇති වෙච්ච හැටි බලන්න රූපේ නැති වෙන හැටි බලන්න වේදනාව වේදනාව ඇති වෙන හැටි නැති වෙන හැටි සංඥාව සංඥාව ඉතල ඉගෙන ගන්න වෙන එක සංඥාව කියන්නේ මොකක්ද ඒක ඇති වෙන්නේ කොහොමද ඒක නැති වෙන්නේ කොහොමද සංකාරය කියලා කියන්නේ චේතනාව කියන්නේ මොකේදද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? විඥානය කියන්නේ මොකද්ද කොමන ධර්මතාවද? ඒක ජීවිතෙන් හඳුනගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ ස්කන්ධය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. ඕක තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? මේ දැකීමට උපකාර වෙන විදිහට හිතන්න. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ වචනය සීලය වචනය කායික ක්‍රියාව දිවිතරත්ම මේ දර්ශනය මේ ඇත්ත දකින්න එකට උපකාරී පිළිස අඳුරවා ගන්න කියන එක. ඊට පස්සේ වායාම සති සමාධි කියලා කියන්නේ හිත හදාගන්න පෙන්වන ටික මේ ඇත්ත දකින්න එකට උපකාරී වූ මනසක් හදාගන්න කියන එක. තව පැත්තකින් ගත්තොත් මෙන්න මේ දුක දැක්ක දුකට හේතු අපේ මනසේ යෙදෙන කාමය නැත්තම් උපාදානය කියලා පෙන්නලා උපාදානය නැතිනම් දුක නැති වෙනවා කියලා එක පෙන්නවා එහෙම කාමේ නැත්තම් උපාදානේ අපි හදාගත්තේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසාම. දැන් ස්කන්ධයන්ගේ ඇත්ත දැකලා උපාදානේ ගෙවලා කාමයේ ගෙවලා දුකෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඒකට සම්මා දිට්ඨිය කියලා ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න පෙන්නනවා. ඊට පස්සේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන රූපය ආහාරය ආහාර නිසා හටගත් එකක් කියන විස්තරේ බලන්නද පුද්ගලයෙක්මයි පෙනෙන්නේ පෙනෙන ගතිය බලවත් වැඩි. දැන් සම්මා දිට්ඨිය ඇති වුණාමයි පුද්ගල භාවය නැති වෙන්නේ. නමුත් පුද්ගල භාවය නැති වෙන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න විදිහක් නෑ පුද්ගල භාවය බල වැඩි නේද? ඒක හරි කියන්නේ. ඒ පුද්ගල භාවය නැති වෙන්නේ ඇත්ත දැක්කහමයි. හරි. ඇත්ත දකින්න කොහොමද පුද්ගල භාවය බල වැඩි? එහෙනම් දැන් වෙන විකල්පයක් තියෙන්න වෙනවා. ඕක තමයි අවිද්‍යාව නිසා ආශ්‍රව. දැන් ආශ්‍රව නිසා අවිද්‍යාව වෙලා ඇත්ත නොදැක්ක නිසායි පුද්ගලයෙක් කියන අදහස තියෙන්නේ. දැන් පුද්ගලයෙක් කියලා බලන හින්දා ඇත්ත පේන්නේ දැන් එහෙනම් මේක දෙපැත්තට තියෙනවා. එහෙනම් දැන් වෙන විකල්පයක් ඕනේ. සම්මා දිට්ඨිය කෙලින්ම ගන්න බෑ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපමා උපායක් කරනවා. එහෙනම් ඒකට සමාධිය උදව් කරගන්නවා. එක් සමාධිය. ඒ කියන්නේ දැන් සම්මා දිට්ඨියට උපකාරක ධර්ම සමාධිය. සමාධිය කියන්නේ සමත කමඨහන්. ඒ කියන්නේ ඇත්ත දකින්ද හැදුවට ඇත්ත දකින්න බෑ පුද්ගල භාවයමයි දුරු වැඩි දැන් පුද්ගල භාවය අඩු වෙන ක්‍රමයක් ඉස්සෙල්ලා කරගන්න. ඇත්ත දැක්කහම තමයි පුද්ගල භාවය නැති වෙන්නේ. නමුත් පුද්ගල භාවයේ බර වැඩි නම් ඇත්ත බලන්න බෑ. එහෙනම් දැන් ඇත්ත බලන්න කලින් අපිට වෙනවා මොකද්ද? පුද්ගල භාවය අඩු වෙන්න ක්‍රමයක් ඕනේනේ. ඒකට තමයි මේ සමතේ කියන්නේ. සමතයෙන් නීවරණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ පුද්ගලයේ පුද්ගලයේ කෙනෙක් කෙනෙක් කියලා බලන අර වේගවත් ගතිය, තැඩපහර ගතිය, ගහගෙන යන ගතිය අඩු කරන එක. අඩු කළා මේ වැරදි ආශ්‍රවය අඩු කළා වැරද්ද අඩු කළා වැරද්දට අරමුණු හිතන වේගය අඩු කරලා ඇත්ත බලන්න ඉඩ හදලා දෙනවා. ඒ හින්දා සම්මා දිට්ඨියට උපකාර කරන සම්මා සමාධිය ඕන. එතකොට හිත හදාගන්න උපකාර පිණිස තව ටිකක් පහසු වෙන්න කය වචන දෙක සම්වර කරගන්න. ඔන්න ඒකට සීලය තනියුවා. දැන් මේ ටික මේව ඔක්කොම උපාය වර්ගයක්. සම්මා දිට්ඨිය පෙන්නලා සීල සමාධි දෙක උපාය ධර්මයක්. මොකද සම්මා දිට්ඨිය ඇත්ත දැකලා තමයි කෙලෙස් නැති කරන්න විලේ නමුත් කෙලෙස්ේ බල වැඩි නම් දැන් මේවා ඇත්ත දකින්න ඉස්සෙල්ලා කෙලෙස් අඩු කරන්න. කෙලෙස් අඩු කරන්න නම් හිතේ තියෙන කෙලෙස් ගති අඩු කරන්න බෑ. කය වචනේ දෙක අසංවර කරනාට කය වචන දෙකේ සංවරයට සීලය පැනෙවුවා. සීලයක පිළිතලා සමත නිමිත්තක් ඇසුරු කරනවා. අපි කියමු කමඨහන් 40ක් තියෙන ආනාපාන සතිය බුද්ධ ගුණ ආශිර්ය මරණය මෛත්‍රී ඕනම කමඨහනක් උදව් කරගන්න පුළුවන් මේ කමඨහනක් වඩන එක ඔය විදර්ශනා කරන තරම් අමාරු නෑනේ යන එනකොට සීල සත්‍ය නිදුක්ඛය නිරෝධ සුපත්‍යෝ දිගයි ඒක ඉඳ බුණා මෙහෙම හිත හිතා හිතිය චතුරාර්ය සත්‍ය දන්න කෙනාට ලොකු ලාභයක් මේ ටික එයා දන්නවා මේ ටික කරන්නේද උපායක් ඈ ඔන්න දැන් මේ සමතකම තහනක් වඩන්න හුරු කරනකොට හිතේ හිතේ කතා කරන ගතිය හිතේ හිතේ අරමුණු ගන්න ගතිය නොයේ කර්මණු වල වේගෙන් හිත දුවන වේගය අඩු වෙනවා නතර වෙනවා ඒ වේගය අඩු වුනහම සමාධියෙන් කරනවා කාරණා දෙකක් වැරද්දෙන් බලන ගතිය අඩු කළ නිවැරද්දෙන් බලන්න ඉඩ සලස්සලා දෙනවා දැන් දැන් ඔන්න යන්තම් අර ඔළුව ගහගන්න පුළුවන් තැන වගේ එනවා. මේ සමතකමටහන වැඩුවාම නීවරණ ධර්ම අඩු කරලා පුද්ගලිය කියලා පෙන්වන gati අඩු කරලා පවතින ඇත්ත බලන්න ඉඩ දෙනවා. ඒ නිසා ඒ වගේ සමතකමටහනකින් හිත වඩලා හිත වඩලා දැන් හිමින් මේ සමාධිගත හිත වැඩෙන මනසකින් හිමින් මෙනෙහි කරනවා රූපය. සතර සතිපට්ඨාන තියෙන විදිහට ඈ රූපේ ගැන බලනවා. එතකොට සමුදේ ධම්මානුපස්සීව කායසුන් වේති කය ඇතිවීම බලනවා. වය ධම්මානුපස්සීව කායසුන් වේති කය නැතිවීම බලනවා. සමුදේ වය ධම්මානුපස්සීව මේ රූපේ ඇතිවීම නැතිවීම ගැන හිමින් හිතනවා. හිතමින් ආයෙත් අර සමත කමඨහන වඩනවා සමත කමඨහන වඩමින් හිතනවා සීලයක පිළිපල ওই ධර්මතාව දෙක කරනකොට ඔන්න දැන් රූපේ ටික ටික ටික ටික පිරිසිඳ දකින්නවා දැන් රූපය පිළිසින දැක්කා කියලා තමන් සම්මාදිට්ඨිය වුණා රහත් වුණා වෙන්නේ නැහැ. මේ රූපයේ පිළිසිඳ දකින්න දකින්ද ඒකයි හැම වෙලේම මාර්ගඵල පැත්ත පෙන්වන්නේ ඔහෙන් නෙමෙයි. ඒ රූපයේ පිළිසිඳ දකිනකොට හොඳට යාට සැක නැතුව තේරෙනවා රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර වලින් යුක්තයි. ඇත්ත තමයි එබඳු රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපය ආරම්භය පුද්ගල සංඥාවක් ඇති කරගෙන තියෙනවා. ඒ අදහස මේ රූපෙ දිහා බලපු නිසා මෙච්චර කල් කෙනෙක් වගේ පෙන්නලා තියෙන කියලා ඇත්ත පේනකොට රූපං අත්තතෝ සමනුපස්සති සක්කාය දිට්ඨිය කියනවා. ඒ කියන්නේ රූපය ආත්ම වශයෙන් ගන්නවා කියන වැරද්ද අතහැරෙනවා. එයාට කාර්යම තියෙනවා ස්කන්ධ ටික වෙනම එකක් කෙලෙස් වෙනම එකක් මේ කෙලෙස් ස්කන්ධයක ඉදිරියනේ මෙච්චර කල් තිබිලා තියෙන්නේ. කියලා ඇත්ත පේනවනේ. ඒක එතකොට මේ ස්කන්ධ ටික පිරිසිදුව දකින්න දකින්න දකින්න දකින්න රූපේ සත්‍යයේ රූපේ පුද්ගලයේ රූපේ කෙනෙක් කියලා ගන්න වේදනාව සත්‍යයේ වේදනාව පුද්ගලයේ වේදනාව ආත්මයි කියලා ගන්න කෙලෙස ගිරෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා කියන්නේ ඒකයි දැන් මේ ස්කන්ධ ටික වෙනම දකිනකොට ස්කන්ධය නොදන්නා කම නිසා පුද්ගල භාවයේ අපේ මනසේ උපදිනවා පවතිනවා නේද කියන එකක් පෙනෙනකොට කවදාවත් රූපයේ ඇස් ඉදිරිපිටට පුද්ගලයෙක් ඇවිල්ලා නැහැ. ඇස් ඉදිරිපිටට එන්න රූපයේ පුද්ගල භාවයක් සිහි වෙනවා නේද? ඇස් ඉදිරිපිටට එන්න රූපයේ පුද්ගල භාවයක් සිහි කරගන්නව නේද? මේ ආශ්‍රව ටිකකින් ජීවත් වෙනවා නේද? කියන කාරණාව තේරෙන්න තේරෙන්න මේ රූපේ පුද්ගලයෙක් කියලා වෙන ගතිය කෙරේ. මෙහෙම බලනකොට යම් දවසකදී එයාට කිසිම සැකයක් නැහැ මේ ධර්මතාවය ගැන විචිකිච්ඡාව අතහැරෙනවා රූපේ සත්‍ය පුද්ගලය කියලා ගන්න ගතිය නෑ සක්කාය දිට්ඨිය නෑ මේ ධර්මතාවය ගැන සැකන එතකොට දුක නැති කරන්න මිදෙන්න කියලා නොයෙක් වෘත සමාදන් වෙනවා කියන ඒවා නෑ මොකද දන්නවා මේ දුකෙ මිදෙන්න තියෙන්නේ මේ කෙලෙස් ගෙවෙන එක විතරයි කියන එක ගැන සැක නැති තරමකට එනවා මේ ස්කන්ධ ටික සීලයක පිළිලා සමාධි වල මේ ස්කන්ධ ටික බලනකොට ඔන්න එතෙන්ට අපි ඵලයක් කියලා කියන මොකද සෝවාන් එන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පදව මත කෙලෙස් නැති වෙච්ච පැත්ත. ආ තමන්ගේ අනුන්ගේ කියලා රූපයක් නැහැ කෙලෙස්ේක සාපේක්ෂව ගත්තාම ඔක්කොම රූපයි මනසනේ තමන් අනුන් කියලා ඔක්කොම දෙකට බෙදලා දිනන්න යනවා. මොකද ඇස් ඉදිරි පිටට එන රූපය ආරම්භය එකම විදිහට මේ රූපෙට මම කියලා හිත මේ රූපය දිහා බලාගත්ත මේක චිත්‍රේ ඒ චිත්‍රය හැදෙන්න තියෙන හේතු ටික නිසා චිත්‍රය හැදෙනවා ඒ හේතු ටික නැතිව නැති වෙනවා. නමුත් ඒක නොදන්නාකම නිසා මේ නිමිත්ත අරගෙන ඔන්න මම කියලා හදාගත්තා. බාහිර කෙනෙකුත් නැහැ ඒත් ඇස් හැමෝට මේ චිත්‍රය එනකොට චිත්‍රය හැදෙන්න තියෙන හේතු ටික හේතු නැතිව චිත්‍රය නැතිව ඒක නොදන්නාකම නිසා ඒ නිමිත්ත මනසට අරගෙන ඒක අණු කෙනෙක් කියලා හදාගත්තා. අන්තිමට මනස තුලයි තමන් සහ ආමුන් කියලා බෙදීම තියෙන මිසක කෙනෙන තන රූපේ තුල ආධ්‍යාත්මික බාහිර කියලා බෙදීමක් නැහැ. ඒ කියන්නේ මෙහෙම පෙවුනත් මෙහෙම පෙවුනත් ඇහැට පෙනුණු රූපමනේ. ඇස් දෙකක්ද රූප දෙකක්ද රූපායතන දෙකක් තියෙනවාද? දැන් මෙහෙම මෙහෙම බැලුවත් මෙහෙම බැලුවත් ඇහැට පෙනෙන රූපායතන එකමනේ. එකම රූපායතනයි. ඇහත් එකමනේ. එහෙනම් එකම ආයතනේ එකම අධිකරණයේ දෙකක් කලේ මනසින් මිසක බෙදලා තියෙන තමන් සහ අනුන් කියන එක බෙදලා තියෙන කෙලෙස්. කෙලෙස් එකෙන් තියෙනවා. ඒක මනෝ විඥාන මට්ටමින් කෙලෙස් එකෙන් දෙකට බෙදලා තින්නේ. චක්කු සම්පස්ස කියන අවස්ථාවට එහෙම එකක් නැහැ. මොකද එතන ඇහැ රූප චක්කු විඥානය කියලා ගත්තාම ආය ඇහැ බාහිර රූප චක්කු විඥානේ ඇහැ ආධ්‍යාත්මික රූප චක්කු විඥානේ කියලා නැහැ. එහෙම බෙදන්න බෑ. එහෙම නැහැ. රූප නම් රූපම තමයි ඇහැට සාපේක්ෂව. බාහිර මෙතන. එතකොට මෙතනදී චතුරාර්ය සත්‍ය දන්නවා කියලා කියන්නේ කෙනෙක් දන්නවා පංච උපාදානස්කන්ධයේ දුකයි. කාම උපාදානය කියලා කියන්නේ ද්‍රව්‍ය කාරණා හැටියට හෝ දිට්ඨි උපාදානය කියන්නේ ආත්ම වශයෙන් හෝ එතකොට මේ අත්වාද උපාදාන කියන්නේ රූප වේදනා මේවා ස්කන්ධයේ සත්පුද්ගල භාවයට හෝ දකින මට්ටමකින් තියෙන ස්කන්ධ ටිකේ පැවැත්ම දුකමයි දුකට හේතුව කාම උපාදානය, ditthi උපාදානය, අත්වාද උපාදානය, සීලපත කියන උපාදානයයි මේ විකල්ප කරන්නේ හේතුව. මොකද පන්නහාව දුකට හේතුව කියලා කියන්නේ යම් සංස්පාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා හේම උපාදානය. ඒ කියන්නේ තණ්හාවේ කෘත්‍යය තමයි මේ විදිහට අල්ලවන එක. තණ්හා උපාදාන දෙක එකට තියෙනවා. තණ්හාවේ කෘත්‍යය තමයි දෙයක් කියලා හිතවන එක. අල්ලන එක. එතකොට දුකට හේතු උපාදානය කියලා පෙන්නලා උපාදානයේ තණ්හා උපාදාන නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. ඒ කියන්නේ කාම ලෝකේ තියෙන, රූප ලෝකේ තියෙන, අරූප ලෝකේ තියෙන, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, අතුරු ලෝකේ කියලා ඔය තියෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ න සියලුම දුකෙන් මිදෙනවා. තණ්හා උපාදාන නැති වෙනවා. ඈ? කාම ලෝකවල ඔක්කොටමයි තියෙන්නේ. මොකද කාම උපාදානය කියන එකෙන් උපා කාම උපාදානය තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක දක්වාම කාම උපාදානය තියෙනවා ඒ කියන්නේ ditthi upadane attavada upadane silabbata upadane කියන තුන් උපාදානයේ සෝවාන් ඵලයේදී අතහැරෙනවා කාම උපාදානය කියන උපාදානයේ පවතිනවා අරිහත්ත්වයට දක්වාම සතර උපාදානයන්ගේ මිදෙනවා කියනකොට අරිහත්යෙන් තමයි උපාදාන හතරම මිදුනේ. සෝවාන් වෙනකොට ditthi උපාදානය අතහැරෙනවා. සීලබ්බත උපාදානය සීලුත සමාදන් වෙන එකත් අතහැරෙනවා. අත්වාද උපාදානය අතහැරෙනවා. අත්වාද උපාදානය කියන්නේ සක්කාදිට්ඨිය තව නමක්. ඒකත් අතහැරෙනවා. කාම උපාදානය කියන උපාදානය විතරක් යනවා මේ අරියත්වයේ දක්වා. කාම උපාදානය කියන්නේ තුන් භූමිය අනුව ගිය ධර්මතා කැමැති කරන අර්ථයෙන් කාමයි. එතකොට ඒ කාමය උපාදාන කරන ඒ කියන්නේ තමන්ගේ මනසේ තුන් භූමිය අනුව ගිය ධර්මතා නිපදවන මට්ටමට කාමයි කියලා කියනවා. ඒ කාම උපාදානය අතහැරෙන්නේ අරිහත් කියලා දැනගන්න. හැබැයි ආශ්‍රව හැටියට ගන්නකොට තණ්හාව හැටියට ගන්නකොට මේ කෙලෙස් වල වෙනස්කම් කියනවා. කාම ආශ්‍රය කිව්වොත් කාම ලෝකෙට විතරයි අයිති. කාම තණ්හාව කිව්වොත් අයිති කාම ලෝකෙට විතරයි. කාම ඕගය කිව්වොත් කාම යෝගය කිව්වොත් අයිති කාම ලෝකෙට විතරයි. නමුත් කාම උපාදානය කියන තැනකින් කතා කරුවහම ඒකයි තී තුන් භූමියට. ඒ කියන්නේ තුන් භූමිය කියන්නේ අරිහත්ත්වයට දක්වා. ඒ කියන්නේ අරිහත්ත්වයට දක්වාම එයාට පුද්ගල භාවයෙන්ද දේවල් කාරණා පේනවා. මේ වැරද්ද ඉතුරු වෙන එතෙන්ට යනවා. එතකොට මෙතනදී අර මට පෙන්වන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය මේ පටිච්චසම්පාදයෙන් කියන්නේ අලුතෙන් පෙර අවිද්‍යා කර්ම රැස් වෙන විදිහට කටයුතු කළ නිසායි උඹලට මෙතෙන්ට එන්න උනේ අද මේ ධර්මතාව පිළිසිඳ නොදක අදද අවිද්‍යාවෙන් මේ මෙතන විඥාන උපතලක ප්‍රයෝජනා කියන එකම ඵල හේතු සංදි මේ ඵලයට හේතු හදාගත්තොත් ඒ කියන්නේ මේ මෙතන තණ්හා උපාදාන බව තිබ්බට මෙතන මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට පේනවා කියන තැන ඇත්ත ඇති හැටි නොදක කර්ම නිමිති හදාගෙන ඒ නිමිති වලට තණ්හා උපාදාන වෙලා හිටියෝ. ඒ කර්ම නිමිතිත් කර්ම නිමිති වලට තණ්හා උපාදාන වෙන්නත් උපකාරී වෙච්ච ස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙයි. නමුත් අද ඇති කරගන්න මේ අවිද්‍යා සංකර තණ්හා උපාදාන නිසා උඹලා ආප්පු භවයකට යනවා. අර මං කිව්වේ තාත්තා කියලා හැඟීමකුයි හැඩසටහනකුයි සෙනෙහසකුයි කියන gati ටිකක් මගේ මනසේ උදව් වෙන්න යම් කනගුණ ආහාරයෙන් හැදුණු රූපෙකුත් ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා සංකාරයකු නාම රූපයෙන් හැදුණු විඥානයකුත් කියන ස්කන්ධ ටිකක් උදව් වුණා නම් ඒ ස්කන්ධය ඉතුරු නැතුව නැති වුණා නමුත් අවිද්‍යාවෙන් ගත්ත නිමිත්තත් ඒ නිමිත්ත ආරම්භය තියෙන තාත්තට තියෙන ආදරය කියන ටිකත් මගේ මනසේ තියෙනවා නම් දැන් මේ ටික ස්කන්ධයේ දෝෂෙ නෙමෙයි මගේ දෝෂ ටික. මම මේ ස්කන්ධය හොඳට පිරිසිදු දැකලා මේ ගති මගේ මනස ඉතුරු නොකර ගන්න මම දක්ෂ නැති වෙච්ච නිසා. ඇති වෙච්ච ටික. එහෙම වුණොත් ස්කන්ධය නිරුද්ධ වුණාට මේ ධර්මතා පහ දැන් මෙතන ධර්මතා පහක් තියෙනවා. අවිද්‍යාවෙන් ගත්ත කර්ම නිමිත්ත කියලා තාත්තා කියන හැඩේ දිනනවා. ඒකට තණ්හාව උපාදාන තාත්තට කැමති තාත්තා මගේ කියලා ගත්ත ගති ටික තියෙනවා. ඔන්න ධර්මතා පහ තිබුණොත් ආයේ ප්‍රතිසන්දි වශයෙන් යනවාමයි. මට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ආහාරයෙන් හටගත් ස්කන්ධ පහ තියෙද්දී පරිහරණය කරනවා ඔය නිමිති ධර්මතා පහ මනසේ රැස් වෙන්නේ උපදින්නේ නැති විදියට උපාදානය කරගන්න උපාදානේ උපාදානය කරගන්න නැතුව ඉන්න බෑ උපාදානයේ යෙදෙන්නේ නැති වෙන දැනට මනස ගන්න ඕනේ මේ මනසේ තියෙද්දි උපාදාන කරන්න නැතු ඉන්නවා කියන එකක් හරියන්නේ නැහැ. මෙහෙම බැලුවනම් ඇති. ඈ මොකද ඇත්ත නොදන්නාකම කියන එක අනුග්‍රහය ලැබලා තියෙනවා මෙහෙම බලන එකට. <laughs> එතකොට ඒකට මට එහෙනම් තියෙන්නේ මොකද්ද? නිකම්ම උපාදාන නොකරගෙන ඉන්නවා කියලා හරියන්නේ එහෙනම් උපාදාන නොවෙන්න මම මොකද කළ යුත්තේ කියන එකක් තියෙනවා. ඒක කළ යුතුයි. ඔව් ඒ නෑ ඒක තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන එක මට සම්මා දිට්ඨිය ඊට උපකාරය හිතන එක සම්මා සංකප්පය ඒ දැකීමට උපකාරය පිණිස සමාධි වඩනවා වායාම සති සමාධි ඒකට උපකාර වෙනස සීලයක පිළිපලා තියෙනවා. මොකද ඇත්ත අහගත්තට පස්සේ පටන් ගන්න වෙන්නේ සීලය කියන තැනකින් සීලයක පිළිපිටනවා සීලෙන් කරන්නේ මට වචනය සංවර කරගන්න එක, කායික ක්‍රියාව සංවර කරගන්න එක, දිවි පැවැත්ම සංවර කරගන්න එක. රළු දිවි පැවැත්ම අඩු කරගන්න එක. ඒක හිත හදාගන්න පහසුයි. රළු කාය කර්ම, රළු වචී කර්ම කරන කෙනාට හිත හදාගන්න අපහසුයි. මොකද දෙන කෙලෙස්යක් දුරු කරන්න හිත හදාගන්න ඉස්සෙල්ලා Taman කියප කරපු දේ ඒ අරබ්‍ය පසුතැවිලි වෙන්න වෙනවා. ඒ කාය වචන සංවර වෙච්ච කෙනාට ඒ නිමිති රළු වෙලිනවා. ඒ හින්දා කය වචනේ සංවර වුණාම හිත හදාගන්න පහසුයි. ඔන්න කය වචනේ සංවර වෙච්ච මනසකින් හිත හදාගන්න ප්‍රයෝගයක් කරනවා. හිත හදාගන්න කියනකොට දැන් අපි මෙහෙම එකතනක හිටියාම හිටියට හිතේ හිතේ කතා කරන ගතිය දිනවනේ. අර හිත දුවන හැම විතර්ක ගතිය අන්නේ විතර්ක අඩු වෙනවනම් මේ ඔක්කොම නීවරණ ධර්ම අඩු වෙනවා. හරියට ඔය වාහනයක් දුවන්න ඉන්ධන ටික වගේ අපිට ඔය හිතේ හිතේ කතා කරන විතර්කවලට ඉන්ධන ටික තමයි ඔය තියනවා තියනවා තියනවා කියන නිමිති. ගත්ත ගත්ත මේ අරමුණු වල වේගවත්කම මේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි තියනවා තියනවා කියන නිමිති හිතන විදිහට බලනවා මේක කිසිම 100කින් නෙමෙයි අපි ආයතන පරිහරණය කරන්නේ. මේ හැම වෙලාවෙම අර එන්ජිමට අඟුරු දදා ඉන්නේ අපි දුවන්. මේ සමත කමටහනක් උදව් කරගන්නවා. ඔන්න හිතේ හිතේ කතා කරන වේගය අඩු ඊට පස්සේ ඒ වේගය අඩු වෙච්ච හිත සමාධි වෙච්ච මනසකින් යුක්තව අන්නර ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ඔන්න දැන් සීල සමාධි ප්‍රඥා. මෙහෙම බලන්නේ මොකටද? විමුක්තිය. මේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න ආශ්‍රයෙන් හිත මිදෙන්න තණ්හාවගෙන් මිදෙන්න. ඒකද කියනවා කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් හිත මිදීම සඳහා. මේ මැත්ත දකිනකොට පුද්ගලයෙක් කියලා බලපු කමින් සත්‍යයක් කියලා බලන කමින් ද්‍රව්‍ය කාරණා කියලා සී වෙන මේවා ඇසිදිරිවිද දෙනකොට සිහි වෙන ගතියෙන් අපේ මනස මිදෙනවා. එහෙම මිදුනහම මිදුනේ මොකෙද්ද මම? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන තුපායාසයන්ගෙම මිදෙනවා. ඇයි? මේ පුද්ගල භාවය මුල් කරගෙන මට ජාති ජරා මරණය ආවේ මේ උපාදානය මුල් කරගෙන කෙලෙසේ ආශ්‍රය මුල් කරගෙන මේ දුක ආවේ ආශ්‍රයන්ගෙන් මිදුණොත් මම මිදෙන්නේ ජරා මරණ දුකෙන්ම. එතකොට මිදුනහම මම සියලු දුකෙන් මිදුණා. මත් එක්ක ලෙව්ටක් නැහැ කියන තැන එළඹ සිටිනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහෙන් දකින්න පෙර දැක්කයන් පස්සේ පෙරපසු දෙක මනස බොහෝම පැහැදිලි කැඩපතක් වගේ. සිහි වෙන්න හෝ සිහි කරන්න දේවල් නැහැ. ඇත් ඉදිරි පිටට යමක් ආවනම් ආපු ටිකට හේතු ටිකක් දන්නවා හොඳට පේනවා. පේන දෙයට හිතන්නත් පුළුවන්. කියන්නත් පුළුවන්. අනිත් අය වගේම කාරකට කාරක කියලා කියනවා. පුද්ගලයෙක් කියලා කියනවා. එහෙම කිසි ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඇහැ අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඤ්ඤාණය අනිත්‍ය කියනක හොඳට දන්නවා. අහකට යනකොට ඇහත් අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියන තැන අනිත්‍ය දකිනවා. ඒක ඇති බවට මනසේ එළඹ සිටින්නේ. මනස එච්චරට ප්‍රබහසර රැඳෙන්නේ නැහැ නිමිති. අද අපි මේ කාම මට්ටමට තමයි මනසේ නිමිති රැඳෙන්නේ. හිත සමාධිගත මනසට ගිහිල්ලා උපාදානව වශයෙන් නොගෙන මිදුණා කියනකොට ඒ විමුක්ති සහගත මනසේ ස්වභාවය තමයි දකින්න දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙන දිත්තේ දිත්ත මත්තම් කියන තැන ඉබේම හිටින්නේ. දකින්න පෙර තියෙන දේවල් මේ තියෙන දෙයක් පේනවා කියලා කලම කිලුටු වෙලත් නැහැ. දැක්කයන් පස්සේ දැකපු දේ තියෙනවා කියලා පසු මොනස කිලුටු වෙලත් නැහැ. අතීත අන්තියත් අතහැරිලා අනාගත අන්තියත් අතහැරලා වර්තමානයේක නුවණ තියනවා හතගෙන නිවිද වෙනවා. යම් කිසි සම්පේ ධම්ම සම්බන්ධ නිරෝධම්. දකින්න ඉස්සලා තිබුණා කියලා අතීත අන්තිය අසු කළත් නැහැ. දැක්කයන් පස්සේ දැකපු දේ කියනවා කියලා අනාගතයට හොයාගෙන යන අනාගතයට යන්න තියෙන අනාගත අන්තයක් නැහැ. අතීත අනාගත දෙක අන්ත දෙකම අතහැරලා මේ මනසේ වර්තමානයේ ජීවත් වෙනවා පිළිසිදු ප්‍රත්‍ය නිසා හටගත්තු ධර්මයේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන සිහිනුව. කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන්නේ ඉස්සෙල්ලා ඒ මනස කිසි කිසිම කිලුටකුත් නැහැ. ඇහුණෙන් පස්සේ කිසිම අහපු දේවල් කියනවා කියලාත් නැහැ. එයා කනත් සාධ්‍ය සෝත විඥානෙත් අනිත්‍ය දකිනවා. ඇහිම ඇහිම කොමනයි කියලා දන්නවා. අතීතාන්තය තිබුණා කියපු අතීතාන්තයත් අතහැරලා තියෙනවා කියලා අනාගතයට හොයාගෙන තියෙන අන්තයත් අතහැරිලා වර්තමානයේක ප්‍රත්‍යනිත හටගත ධර්ම ප්‍රත්‍යනතිනු නැති වෙනවා කියන තැනක ජීවිතය. ඔතෙන්ද කියන සෝපදිශේෂ නිබ්බාන. ස්කන්ධ ඉතිරි සහිතව නිවන් දැකලා මොකද්ද? ලෝකයාගේ වගේ කර්ම රැස් කරගෙන තියෙන දේවල් බලලා බලපු දේවල් තියාගෙන දුක් විඳින මානසික මට්ටම මෙදිලා දැන් අද මෙතන ඉන්නකොට මෙතන ඉඳලා දුක් විඳින්න හේතුව ඔයගොල්ලෝ කොච්චර තියෙයිද? මෙතන එක තැනක ඉඳලා ආයතන ටිකට හම්බ වුනේත් නැතුව හම්බ නොවිත් දුක් විඳින්න හේතු කොච්චර ඇද්ද මේ රටේ මේ නගරේ? මේවා කෙලෙස් නිසා එන ප්‍රශ්න නෙවෙයිද? අපි කියව භූමිකම්පාවක් ඇවිල්ලා නුවර නගරෙම යට වුණා කියලා මොකක් හරි උත්තරයක් ආවොත් ශබ්ද මාත්‍රයක් විතරයි එන්නේ කොච්චර දුක්කේද නිමිති ටිකක් වේගෙන් ඊද කියලා බලන්න මේ පංච උපාදානස්කන්ධ දුක මේ ඔක්කොම මානසික ප්‍රශ්න ටික කෙලෙස් නිසා ඇති වෙන දේවල් මොකද දැකපු දේ ඇතිකම නිසා ඇති වෙන දේවල් කොහොම නිමිති අපිට ආපු ස්කන්ධ ටික ඇත්තටම අදද නිරුද්ධ වෙලාම නැත්නම් තමයි කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ මේ වගේ සිද්ධියක් රහත් වුණා කියලා කිවි වෙන මුද්දලයකට හෝ රූපයකට මුකුත්ුනේ නැහැ. ඒ මනස ප්‍රභාසයයි. හැම වෙලාවෙම පිරිසිදු වර්තමානයක තියෙනකයි කුහකකම්, ඊර්ෂියාකම්, ඇලීම්, ගැටීම්, දෘෂ්ටි මුකුත් නැහැ. තේනවා කියන ටික ගත්තහම වීදුරු කැටයක් වගේ තේනවා කියන ටිකට හේතු ටික ගැටෙන නිසා පෙනෙනවා, පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා ඒ හේතු ටික නැති නැති වෙනවා ආයෙ රැඳෙන්නේ නැහැ. ඒකයි තරහ කියලා එකක්, ඇලීම කියලා එකක්, ගැටීම කියලා, වෛරය, ක්‍රෝධය මේව මුකුත් නැහැ මනස. කියලා කියන්නේ. කෙලෙසුගේ මිදුන ආශ්‍රයෙන් මිදුන කියලා කියන්නේ. ජීවත් වෙනවා. ඉතින් ඉබඳු මනස හදාගන්න එක ලේසි නෑ. හැබැයි හදාගන්න බැරි නෑ. මොකද මේ ක්‍රමයේ පෙන්වුවාට පස්සේ මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මොකටද? ඕගොල්ලන්ට කෙනා කෙනාටම තමන් කෙලෙසුන්ගේ මිදුන ආසනන්ගේ මිදුන පංච උපාදානස්කන්ධ දුකෙන් මිදුන මත්යේ කල යුත්තක් නැහැ කියන ප්‍රත්‍යවේක්ෂ ඥානෙ එළඹ සිටින්න පුළුවන් කෙනාටම මොකටද ඇහැට පේන්න කලින් පෙරපසු තමන්ගේ මනස දැකලා තමන්ගේ මනස දැකලා පච්ච පච්චච්ඡඤ්ඤේ ඥානං උපදිතේ තමන් තුළම ඥානය උපදිනවා මේ Taman තුලම නුවණ උපදින විදිහට. ඒ කියන්නේ යම් වස්තුවක් වෙනෙන්න කලින් තියෙන මනස තමන්ගේ පැහැදිලි වුණා. ඒ වස්තුව පිරුණෙන් පස්සේ තමන්ගේ මනස පැහැදිලි න ะ. තමන්ගේ දුකෙන් මිදුණු බව තමන්ද දුක නොවන බවට සාක්ෂිය කවුරුවත් නෙමෙයි. තමන්. මේ පටිච්චසමුප්පාදේ කියන්නේ විඥානාංගු සලයන් පස්සේ වේදනා කියන ධර්මතා ටික තියෙන තැනක අද අවිද්‍යා සංකාර තිබුණොත් ඒ කියන්නේ දැක්කෙන් පස්සේ දැකපු දේ අහද නිමිති හිතන විදිහට කටයුතු කළොත් ඒ නිමිත්ත කෙරෙහි තණ්හා උපාදානයෙන් බැඳිලා ආපහු ස්කන්ධය උපද්දනවා නම් ආයත ස්කන්ධය පවත්නවා නම් මේ විදිහට තිබුණොත් බුලට ආපහු මේ වගේ දුකට යන්න වෙනවා කියලා පෙන්නලා මේ ස්කන්ධ ටික පරිවිඥානාවක බලන පස්ස වේදනා කියන ටික ඇහැ කරන දිවනාසේ ශරීරයේ පරිහරණය කරන්න පෙරපසු පිරිසිදුව පෙරපසු පිරිසිදුව කියන කාරණාව පෙන්වන්නයි මේ ටිකෙන් දෙන්නේ. ඉතින් ওই ටික තමයි මම මේ කියන අවබෝධ වෙච්ච ටික. මේකෙන් පැහැදිලිවම එක දෙයක් වෙන්නනවා නුවණක් කියන කෙනාට ඒකාන්තේ මේ ජීවිතයේදී නිවන් දකින්න පුළුවන්මයි කියන නිවන කියන එක. අරිහත්ත්වය කියන එක. වෙන මොකවත්ම නෙමෙයි Tamange මනස හදාගන්න එක. වෙන කිසිම මුකුත් නැපා. තම තමන් දිහා බලන තම තමන්ගේ හිතේ වෙනස බල බල කරන්න පුළුවන්. කියන එක. සීලයක පිළිපදන කය වචන දෙක සංවර වුණොත් අසංවර වෙච්ච කෙනාට එන වෙහෙස දැවිලි කය වචන සංවර වෙච්ච කෙනාට අඩුයි කියන එකද තමන්ට අත්විඳින්ද සංවර වෙන්න පුළුවන්. කය වචන දෙක අසංවචර වෙච්ච කෙනෙකුට ලෝකේ යම් දුක පීඩාවක් එනවා නම් කය වචන සංවර වෙච්ච කෙනාට අර අසංවර වෙච්ච කෙනාගේ දුක් පීඩා එන්නේ නැහැ කියලා විච්ඡ ධම්මවානිසන්ති බල බල සිල්ලක් ඇති. හිත අසංවර වෙච්ච කෙනෙකුට ලෝභය නිසා, රාගය නිසා, තරහව නිසා, මෝහය නිසා අතීත අනාගත වර්තමාන වශයෙන් ඒව සීදීම නිසා යම් කිච්චෙන දාහන දැවෙන මානසික මට්ටමක් එයිනම් ඒ හිත සංවර වෙච්ච කෙනාට ඒ හිත සංවර වීම නිසා ඇතිවෙන දුක්ගම්වත් නැහැ කියන එක Taman තුල අත්විඳින බල බල ඒ සමාධි වඩන්න පුළුවන් ඇත්ත නොදැකීම නිසා ලෝකේ යම් ජරා මරණ දුකක් විඳින ඇත්ත දකින කෙනාට ඇත්ත නොදැකීම නිසා විඳින දුකක් කියනනම් ඒ දුක නෑ නේද කියලා තමන් තුළ දැක දැක සමාධි වඩන්න පුළුවන්. ඒකයි ආදි කල්යාණම් මජ්ජි කල්යාණම් පරියෝචාන කල්යාණම් කියන්නේ මේකේ මැදත් තියා මුලත් තියාපත් මැදත් තියාපත් කෙලවරත් තියාපත් අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කිසි කෙනෙකුට නෑ කියන්නේ සිල් රැක්කා කියලා ඔයගලන්ට බයිත කවුරුවත් එන්නේ නෑ සිල් නොරැක්කා කියලා බයින්න ඕන තරම් කට්ටියේ සිල් රැක්ක කියලා ඔගොල්ලෝ සත්තු මැරුවේ නැහැ ගුණහපත් උනා කියලා බැලලා තියෙනවද කවුරු? බයිනවද? බනි ඉතින් ඒ එහෙමනම් ඒ අතපුරුෂ මිසක සත්පුරුෂ කෙනෙක් නම් එහෙම කියන්නේ ප්‍රසිද්ධිය කියන්න බෑ කාටවත් නේද? ඕගොල්ලෝ සමාධි භාවනාවක් කළා කියලා කාටවත් කරදරයක් කෙරුවා අපිට හිරිහැර වෙන විදිහට හැසිරුණා කියලා බයින්ද කවුරුවත් ඉන්නේ සමාධි මනසක් නැති විතර්ක සහගත මනසක් තියෙන කෙනාටම බැලුම් අහන්න වෙයි. ඇයි? අන් කෙනාගේ දේ ගත්තා, අනිත් කෙනා දිහා රැව්වා, එරෙව්වා කියලා ප්‍රශ්න ගැටළු නිසා බැලුම් අහන්න වෙයි මිසක සරාගී මනසකින් සදෝෂ ද්වේෂ සහිත මනසකින් ඇති පැවැත්ම නිසා මේ දැනුම් අහන්න වෙයි. සරාග බව නැති වෙච්ච, ද්වේෂ සහිත බව, මෝහ සහිත බව නැති වෙච්ච කම නිසා දැනුම් අහන්න වෙන්නේ එතකොට මේ ඇත්ත ඇති හැටි නොදකින කම නිසා සත්‍ය වැරද්දට දකිනවා වැරද්දට දැකීම නිසා නම් දුක එයි. නිවැරද්දට දැකීම නිසා දුක එයි. කය වචන දෙකේ සංවර වුණොත් තමන්ගෙනුත් බාහිරින් එන දුකින්ම වළක්වනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට සියලුම දුකෙන් මුදවනවා. තමන් ආධ්‍යාත්මික වායය සියලුම දුකෙන් මුදවනවා. විශේෂයෙන්ම කය වචන දෙකේ මේ මේ සීල සමාධි දෙකෙන් බහැර ලෝකය මුල් කාරණාව කරගෙන එන දුකෙන් අත් මිදෙනවා. ප්‍රඥාවෙන් තමන් මුල් කාරණාව කරගෙන එන තමන්ගේ දෘෂ්ටිය කෙලෙසේ මුල් කාරණාව කරගෙන දුකෙන් මුදවනවා. ශ්‍රී ශික්ෂාවෙන් ආධ්‍යාත්මික බාහිර දෙකෙන් මේ තියෙන දුක දුකෙන් මුදවනවා. ඉතින් මේ මිනිස්සෙක් වෙච්ච ජීවිතේ අපිට මේක කරන්න බැරි එකක් නෙවෙයි පුළුවන්. ඉතින් ටික ටික හරි පටන් ගන්න. මේක හිස් වෙන්නේ නැහැ. හිස් වෙන්නේ. වැඩි ගොඩක් ඕනේ නැද මේක අහලා තියෙනවනේ. ලොකු දෙයක් බැයි නම් කෙනා කෙනාට ආවේනික මට්ටමේ සීලයක පිහිටන්න. සීලයක පිහිටලා භාවනා කරන්න. ඈ දැනට ගොඩාක් භාවනාවක් නැහැ බැයි නම් සමත කමතහනක් හරි වඩන්ඩ මොකද්ද සියලු සත්‍යෝ නිරුක්තිත්ව නිරුක්ත සූපත්ත්ව කියන තැනින් හරි එහෙම නැත්නම් කුමන හෝ සමත කමතහනක් වඩන්න. අනේ අපිට පන්තිලවත් රකින්න බෑ මගේ අතින් ජීවිතය කැඩෙනවා. ඒ නිසා අපි එහෙනම් භවනා කරන්න බෑ කියලා ඉන්න එපා. සිල් රකින්න පුළුවන් පහක් බයින එකක් නම් රකින්න පුළුවන් එක සීල් එක සිල්පදේ රකින්න එක සිල්පදේ රැකලා භවනා කරන්න. එතකොට භවනාවෙන් යාව දිනු කරයි සිල්පද දෙකක් රකින්න පුළුවන් මට්ටමට ගෙනේ. සිල්පද දෙකක් රැකලා භාවනා කරන්න. අමාරුවෙන් හදන්න යන්න එපා බෑ කියලා අතාරින්න එපා. දැන් පුළුවන් විදිහට හිත හදනකොට යම් දවසක් තී අපහසුකින්තරෝ අමාරුකින්තරෝ එයාට සිල්පද තුනක් රැකුණ තැනට මනස ගන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිවාර්යෙන් සිල්පද පහම රකින්න බැයි නම් මේක එයාට බෑ නෑ කියන තැනක් නෑ. අවම වශයෙන් පන්සිල් රකින මට්ටම තිබුණොත් තමයි හිත හැදෙන්න ගන්න කියන එක කියන්නේ මේ. ඒකෙන් කියන්නේ ඊට මෙහාදී සමාධි විදර්ශනා කරමින් සමාධි වඩනවා. අපි කියමුකෝ මට සිල්පද දැන් හතරක් රකින්න එකයි රකින්න පුළුවන්. සත්තු මරනවා කියන එක විතරයි. නොකර ඉන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම ටික කරනවා කියන්නේ අනේ මේ පන්සිල්වත් තියෙන්න ඕනේ ගිහියට එහෙම තිබුණොත් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙනම් මට සිල් රකින්න බෑ. භාවනා කළොත් වැඩක් නැහැ. කියලා එහෙම ඉන්න දෙපා. ඒක නෙමෙයි මේක කියන්නේ. ඒ කියන්නේ දැන් එක සිල්පදයයි රකින්න පුළුවන්. මොකද්ද මම මේ සත්තු මරන්නේ කියන තැනක. හැබැයි මම ඒ සිල්පදේ රකෙමින් පුළුවන් විදිහට මම සමතකමටහනක් වඩනවා. පුළුවන් විදිහට මම විදර්ශනා කරනවා. කියන්නකො එතකොට තාම අර සමාධි මට්ටම නෙමෙයි දැන් මගේ සීලය වැඩෙනවා මේ සාසන සීලය වඩන්න පුළුවන් යම් දවසක් කියලා ටික දවසක් යනවා මට දැන් සිල්පද දෙකක් රැක්කෑ කියලා මොකද හොරකම් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. නැත්තම් මොක අතරින් පතර හෝ මට හොරකම් කරනවා. නමුත් මට දැන් සත්තු මරන්නේ නැහැ කාමයේ වර්ධ හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කියන තැනකින් හැදේ. නැත්තම් සත්තු මරන්නේ නැහැ බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන්. කියන තැනකින් ඔහු හැදේ. ඍජුවමනේ අතරින් පතර දෙකක් ලකින්න පුළුවන් මට. මේ බොරු මේ මම සත්තු මරන්නේ නැහැ සුරාපානය කරන්නේ නැහැ කියන තැනකින් මට ඕන හැදෙනවා. නතර කරන්නේ මම ඉතින් ඉඩ ලැබෙන වෙලාවක දැන් ওই පද දෙක විතරයි රකින්නේ ඉඩ ලැබෙන වෙලාවක මම පුළුවන් තරම් හිත හදාගන්න කමතහනකුත් වඩනවා නෝනෙනුත් ටික ටික බලනවා ධර්මයේ සම්වර්ෂණය කරනවා මෙහෙම කරනකොට ඉබේම කෙලස් ගති අඩු වෙලා මට සිල්පද තුනක් රකින්න පුළුවන් වෙනවා ඒකත් අර වගේ එක දිගටම නෙමෙයි පෙළටම නෙමෙයි අතනින් පතර වෙන්න පුළුවන් කොහොම වෙලා යම් දවසක් තියෙනවා මට හොඳටම හයිය තියෙනවා පන්තිල්ම රැකෙහෙවි. කියන්නේ පන්තිල් රකින්නවා කියලා කියන්නේ මේ ඒ සීලේ කැඩෙන්න හේතුව ඇස් ඉදිරි පිටට එද්දිත් ඒක නොකරනවා නම් තමයි සීල් රකින්නවා කියන්නේ. නැත්නම් දැන් බලන්න හරක් පන්තිල්ම රකින්නවනේ. <laughs> හරක් මොකද්ද කරන්නේ? දැන් මේ සත්තු මරනවාද? නෑ අනුන්ගේ දේවල් ගන්නවද? කාම වර්ධය කරනවද? නෑ බොරු කියනවද? රහ වෙන පාඩේ කරනවද? එහෙම නොකර හිටියා කියලා සිවුරව දැනුණා වෙන්නේ ඔව් මෙතනදී <laughs> ඒ කියන්නේ සිල් රකින්නවා කියන එකෙන් කියන්නේ අපි කියමු දැන් අපේ ගෙදර කණ්ඩක් නැහැ දරුවෝ බඩගින්නේ අනේ මං ගෙදරකට යනකොට ඉස්සරහා මේසේ උඩ සල්ලි මිටියක් තියෙනවා. තේින්න කවුරුවකුත් නැහැ. මට හොඳට පුළුවන්කම තියෙන දැන් හොරගම් ඇයි ගෙතරත් පසුබිමත් දරුවන්ට කන්න නැහැ උදේ එළියට එනකොට අනේ බඩගිනියි කියලා ළමයි අඬන මට්ටම ගාවේ. ගෙදරත් කවුරුවත් නැහැ. දැන් හොඳට දන්නේ මේ ගෙදර සල්ලි අයිතිකාරයෙක් ඉන්නවනේ. මට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ගන්න මගේ දරුවෝ වෙනුවෙන් කියලා Taman මරුණක් කියන කෙනෙක්වත් ගන්නෑ. කියනකොට පන්තිල් රකින්නවා කියන මත්තම ලේසි කියලා හිතද්දී පුදුම හයියක් තියෙන මානසික මට්ටමක්. එකයි සත්‍යක්‍රියාවක් වුණත් කරන්න පුළුවන් මට්ටමක් පන්තිල් රකින්න එක. අද අපි මේ සමාදන් වෙන මට්ටම නම් හිතන්න එපා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පන්තිල් කියන මට්ටම. අද අපිට නිකම්ම නිකම් වචන ටිකක් විතරනේ. බලන්න අර මනස දිහා අර වගේ මට්ටමක්දී මොනතරම් ඒ මනස අයියද කියන එක. ආරිකාන්ත සීලය අවශ්‍යයි. ඔව් ආරිකාන්ත සීලය ආර්යනාථ සතුට වෙන සීලය කියන්නේ පන්සීලයටත් එහෙමයි. මොකද මේ මට්ටමට සතුට වෙන ආර්යනාථ. සතුට නෙවෙයිද මේ මේ බුදුහාමුදුරු මේ වගේ දීලකට. ඈ එතකොට බලන්න මේ මට්ටමට එනකොට සමාධි වඩන්න නිවන් දකින්න නෙමෙයි මේ පන්සීලය ඊට තියා තියෙනවනේ යම. ඒකට යන්නත් බලවත් නැද්ද කියලා. අපිට අද සීලයේ වටිනාකම සීලේ තරමවත් අපි දන්නේ ඒ හින්දා සීලය කියන එක හොඳට තේරුම් කරගන්න මෙන්න මේ තරම් කල්ය වට්ටමක් සීලය කියන එක. එයාගේ හිත ඒ තරම් දැහැමි වෙලා තියෙන්න ඕනේ පංචිල් රකින්න. ඒිට මෙහා කෙනෙක් කමන්නේ අද මේකෙන් කීය කරේ කරන පස්සේ සීල් ගන්නවා කියන දැනකින් නම් ඉන්නේ ආ පංචිල් රකින්න කෙනෙක් නෙමෙයි. එහෙම නැත්තම් හොරකම් කරන්න අවස්ථාව එනකන් දැන් පන්ති. අවස්ථාව ආපුගම හොරකම් කරනවද? ඒක පන්තිල රකින්නවා කියන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ මට්ටමකට ඒක එක සිල්පදයේ රකින් හරියට බැලුවොත් මම හිතන්නේ ඒක පන්තිල රකින්නවා නම් මේ මනුස්ස හොඳිස්තව හරියට බැලුවොත් අද පන්තිල රකින්න අය අතරේ එක සීලයක් හරියට රැකලා තියෙනවද කියන මට්ටමක ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරියට බැලුවොත් ඒ කියන්නේ එයාට මයින්ඩ් වෙන්නේ ඒ සීලේ කැඩෙන්න හේතුවක් ගත්තාම නිකන් නෙමෙයි පසුබිමේ මහා තෙරපුමකුත් එක්ක අර මං කියේ gedara හාල්ලටයක්වත් නැහැ කන්දක් නැහැ ළමයිනුත් අඬනවා බඩගින්නේ දවස් ගානක රස්සාවකුත් නැහැ පුදුම පීඩනයකුත් නිදින්නේ ටික හම්බුනේ කියන්නකො ඒ වගේ තැන ඇවිල්ලත් ඒක කිරුවේ නැහැ කියනකොට අන්න ඒ වගේ මට්ටමකට සිල් රකින්නවා කියන මට්ටමක ආවම පන්සිල් රකිලා හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ අද අපි දන්නේ සීල් කැඩෙන්න තියෙන හේතු ටික නැහැවිලා තියෙන හින්දා අපි පස්දින්නට ගන්නවා. ඉතින් මම මේ කිව්වේ මෙතෙන්දි සීලයක අඩුවක් තිබුණා කියලාවත් එහෙම ප්‍රශ්නයක් නෑ බෑ කියන එක නෙමෙයි. එයා සමාධි කමටහන උදව් කරගන්න විදර්ශනා කරන්න මේක වඩන්න. එහෙම කරනකොට සීලය වැඩෙනවා ඉස්සෙල්ලා. මේ සාසනේ සීලෙත් වඩන්න පුළුවන් කිව්වේ ඒකයි. සීලය වැඩෙනවා. ඊට පස්සේ එයා ශීලයේ හයිවත් බලවත් කෙනෙක් වෙනවා කැඩෙන්න තියෙන හේතුවවත් කැඩෙන්නේ නැහැ අන්න ඒ මානසික මට්ටමේ ඉන්න කෙනා නිවන් දකින්න සුදුසුයි. ඒ කියන්නේ එයාගේ හිත බොහෝම ඉක්මනට සමාධිය වෙනවා. නිවන ධර්ම අභි එයාගේ මනස. ඒ කියන්නේ සීලය රැක්කෝ සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ සමාධියට උපකාරයි. ඒ සම්බඳු මට්ටමේ සමාධිය වඩන කෙනාට ඉක්මනට හිත සමාධිම එයාට මේ ස්කන්ධයන් උදේවැය බලනවා කියනකොට එක බලන එක පේනවා කියන එක විතරක් අපහසු නෑ. මේ ස්කන්ධයේ උදේවැය බලනකොට ඒක පේන මට්ටමේ එනවා කියන එක පෙනෙනකොට මේ ආශ්‍රවයන්ගේ මිදෙනවා. උපාදානය නැති වෙනවා. කෙලෙස් ගෙවෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. කෙලෙස් ගෙවුනොත් ආශ්‍රව ගෙවුනොත් පංච උපාදාන ස්කන්ධ දුකෙන් ජරා මරණයන්ගේ මිදෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ ශාසනයට ආවේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ජරා මරණ දුක නැති කරන්නමයි. අම්මා මැරිලා තාත්තා මැරිලා පුතා හදාගත්ත පුතා දුව මැරිලා සහෝදරයෝ මැරිලා විඳින්න වෙන දුක ලෙඩවීම මහලු බව කියන මේ දුක කියන ටික නැති කරගන්නමයි මේ ශාසනයට ආවේ. ඉතින් ඉන්නකන් දුක් විඳලා දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන දුක නම් අපිට ලැබෙන්නේ තේරුමක් නැහැ. ඇයි ඉතින් මිනිහෙකුට සැනසෙල්ලක් ඕනේ විමුක්තියක් ඕනේ ජීවත් වෙන්නේ. අද ජරා මරණ දුක විඳලා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන නම් ඕනේ ඒ නිසා මේ සිද්ධියෙන් අද මේ මානසික මට්ටම සුවපත් වීමෙන් අද මේ ජීවිතේම මව්මල දුක පියාමල දුක දරුවාමල දුක තමන් මරු දුක ලෙඩ වෙච්ච දුක මේ සියලුම දුකෙන් මුදවනවා මේ ස්කන්ධ පරිහරණයේ බර විතරක් ඉතුරු වෙන බඩගින්න දැනේ පිපාසය දැනේ ඒක උහුලන්න පුළුවන් මට්ටමේ දුක අර සිහි නැති වෙලා කලන්ත හැදිලා පපුවේ අත්ක ගහ අඬන මට්ටමේ දුක කියන එක කෙලෙස් කියන එකක් ඒ මට්ටමේ නැති නෙවෙයි ඒ පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදෙනවා ඒ විතරක් නෙමෙයි මේ ජීවිත සම්පතිය තියෙනකම්ම තිබිලා පහනක් ලැබුණා වගේ නිවෙනවා මරණයෙන් පස්සේ ආපහු ස්කන්ධයන්ගේ සංකතියක පැවැත්මකුත් ඇති වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන් නම් මිදෙනවා කියන තැනක් වෙනවා මේක ඒ නිසා අනුගමනය ඒකට උත්සාහවත් වෙන්න. මිත්‍යාදෘෂ්ටිකය කියන්නේ ওই සම්බද්දෘෂ්ටි ලබන නම් සියල්ලම මිත්‍යාදෘෂ්ටි. එහෙම නැහැ. මිත්‍යාදෘෂ්ටි කියලා කියන්නේ දැකීම වැරදිමයි කියලා කියනවා. අපි මෙහෙම කිව්වොත් දැන් උපමාවක් කළොත් මේ ගෙදර රෑ කිසිම එළියක් නැතිනම් ඒකට කියනවා මොකද්ද? කරුවලයි අඳුරුයි කියලා. දැන් ආලෝකය මුකුත්ම නැහැ. පස්සේ අපි පහන පත්තු කරනවා පොල් තෙල් පහනක් විතරක්. දැන් අඳුරුයි කියනවාද? එළියක් තියෙනවා. පස්සේ අපි ආයපත්තු කරනවා ඒ පොල් තෙල් පහන වගේ තුන් හතර ගුණයක් එළිය තියෙන බල්බ් එකක් දානවා. දැන් ඒකට ආලෝකය කියන්නේ නේ පහන පත්තු කරපු එක ආලෝකය කියන්නේ. හැබැයි දෙවනි එළියට සාපේක්ෂව අපිට තේරෙනවා පහන පත්තු කරපු වෙලාවෙත් අඳුරක් තිබිලා තියෙනවා. ඒ අඳුර දුරු වුණා. හැබැයි ඒ වුණාට අඳුර තිබුණාට ඒකට ආලෝක කියලාමයි කිව්වේ මිසක අඳුර කිව්වේ නෑනේ. තේරෙනවා කියන්නේ. ඊට පස්සේ දානවා වොට් දැන් 50ක බල්බ් එකක් නේද? වොට් 100ක බල්බ් එකක් දැම්මොත්. තව ටිකක් එළියයි නේ. ඒතර වොට් 50 කාලෙදිත් අඳුරක් තිබුණා කියලා. නමුත් අපි ඒකට කිව්වේ ආලෝකය අඩුයි කියලා මිසක අඳුරුයි කිව්වේ නෑ. අඳුර නෙමෙයි ආලෝකය අඩු වෙන එකක් තියෙන්නේ. කොහොම දාන්න දාන්න වැඩි වෙනවා. ඒ වගේ යම් දවසකදී සෝවාන් ඵලයටපත් නොවුනොත් ඒක මෙහා කියනවා මිච්ඡා දිට්ඨි කියලා. දැකීම වැරදි කියලා. අඳුර වගේ මය ආලෝකයක් නැහැ. ඒක ඔව්. එහෙනම් අපි ඔක්කොම නිත්‍ය දෘෂ්ටි කාරණා දෙකකින් බෙදෙනවා. මම ඒකත් පෙන්නන්නම්. නිත්‍ය දෘෂ්ටිය තියෙනවා, නියත මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, සාසුත දෘෂ්ටියට සාපේ සම්මාදිට්ඨියට සාපේක්ෂව නිත්‍ය දැකීම වැරදි කියන න්‍යායක් තියෙනවා. නිත්‍ය දෘෂ්ටියේ තර අවස්ථාවක් තියෙනවා. නිත්‍ය දෘෂ්ටි දෘෂ්ටිය වැරදිමමයි කියන තැන ගත්තාම දැඩි අඳුර වගේ තමයි ඒ තමයි කරුවලයි කිසිම ආලෝකයක් නැහැ වගේ තමයි මෙලොවක් නැහැ පරලොවක් නැහැ දානයන්ගේ විපාකයක් නැහැ හොඳ නරක කුසල කර්මයන්ගේ විපාකයක් නැහැ අකුසල කර්මයන්ගේ විපාකයක් නැහැ මවට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ පියාට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා අදහස් ඇති වෙනවා නේද මෙන්න මේකට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා නියතයි මේ මිත්‍යා දෘෂ්ටි නියතයි සතර පාට මෙන්න මේකට තමයි තද්ද කරවල වගේ කියලා කිව්වේ තේරෙනවද සතර පායට ඕක තමයි මිත්‍යා දෘෂ්ටි ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටියට වඩා සම්මා දිට්ඨි ඒ කියන්නේ යම් මට්ටමක ආලෝකය පහන පත්තු කෙරුවා වගේ මෙලව එන අය ඉන්නවා මෙලවින් පරලෝ යන අය ඉන්නවා කුසල කර්ම කළාම ඒකට සැප විපාක අකුසල කර්ම කළාම දුක් විපාක අම්මට උපකාර කළොත් පින් සිද්ධ වෙනවා පියාට උපකාර කළොත් පින් සිද්ධ වෙනවා දන් දුන්නට කමක් නැහැ කියන මට්ටමේ දෘෂ්ටියක් ඇති වෙනවා ඒකට කියනවා කර්ම සහිත සම්මාදිට්ඨිය කුප්පිලාම්පපත්තු කෙරුවන් දැන් අඳුරක් කියලා කියන්නේ ඒකත් යම් ආලෝකයක් තමයි. තේරෙනා නේද? හැබැයි අඳුර කියලා කියන්නේ ඒකට. මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ අඳුර කියලා කිව්වේ අර මට්ටමට. දැන් මේක ආලෝකයක්. දැන් අපි ඉන්නේ ওই මට්ටමේ කුප්පිලාම්පු මට්ටමක. මෙතෙන්ට කියන්නේ නෑ මිත්‍යා දෘෂ්ටි කියලා. හොඳට අපි තේරුම් කරගන්න ඕනේ. හැබැයි මෙතන අඳුරක් තියෙනවා කියන එක තේරෙන්නේ මේක වඩා වැඩි එළියකට. ඊට පස්සේ වොට් 50ක විතර බල්බ් එකක් පත්තු කිරුවා වගේ කියන්නකො යම් වෙලාවකදී දැන් මේ මේ මට්ටමට කියන කර්ම සහිත සම්මාදිට්ඨිය. මාර්ගඵල සම්මාදිට්ඨිය පහළ වුණා සෝවාන් ඵලයට පත් වුණා කියන්නකො. ඔන්න එතකොට මේ ඇත්ත ඇති හැටි දකින්න දැන් වොට් 50ක ආලෝකයක්. ඒ වගේ ආලෝකයක් ආවහම මේ මට්ටමේ අඳුරක් තිබිලා තියෙනවා කියන එක වැරද්දක් තිබිලා තියෙන කියන එක දන්නවා. හැබැයි මේ මට්ටමට අඳුරක් කිව්වේ නෑ. ඒකට ආලෝකේ තමයි. නමුත් ඊට වඩා වැඩි එකක් ඇති වුණොත් කියනවා මොකද්ද? මෙතන අඳුරක් තිබුණා කියන එක. ඊට පස්සේ සකදාගාමි වෙනකොට ඌ 100ක බල්බයක් දැම්මා වගේ සුරුවන් කියන මට්ටම ගියේ කිතියම් ඇත්තම දෙකීම අඳුරක් තිබ්බා කියන එක තේරෙනවා ඒ මට්ටමට. සෝවාන් ඵලයට කියන්නේ මිත්‍යා දිට්ඨි කියලා. ඒකට සම්මා දිට්ඨි තමයි. සකදාගාමි මට්ටමට ගිහිල්ලා අරකට මිත්‍යා දිට්ඨි කියන්නේ එළියාඩුයි. ඊගාවට වොට් 200ක බල්බක දන්නා වගේ තමයි සකදාගාමි වෙනකොට. එතකොට අර වොට් 100ක් කියපු තැන තව ටිකක් අඳුරක් තිබිලා තියෙනවා කියන එක තේරෙනවා. වොට් 500ක බල්බක ගන්නවා වගේ තමයි රහත් වෙනකොට. එතකොට වොට් 100ක් දාපු තැනත් අඳුරක් තිබිලා තියෙන කියන එක තේරෙනවා. අඳුර ඒ වෙලාවේදී වොට් 50 වොට් 100 මේ වොට් 200 කින් දෙන ආලෝකයක ඒ ආලෝකෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් ඒකේ ඉන්න කෙනාට අඳුරක් තේරෙන්නේ නැහැ ඒ මට්ටමේ අඳුරක් තියනවා කියන එක තේරෙන්නේ ඊට වැඩි මට්ටමක් ආවහම තේරෙනවා ඒ නිසා මිත්‍යා දිට්ඨි කියන්නේ ආලෝකයක් නැමයි කියන එක දැනයි තියෙන්නේ. තනි කරුවල අවස්ථාව ආලෝකයක් නැහැ කියන පිළිතක් නැහැ යාට. ඒ කියන්නේ සැනසෙල්ලක් නැමයි. ඒ ඒ මට්ටමට සතර අපායමයි ඒක හැමතැනටම ආලෝකයක් තියෙනවා කියලා කිව්වේ සැනසෙල්ලක් තියෙනවා මිනිසෙක් වෙන්න පුළුවන්කම තියෙනවා දෙවියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා රක්මෙක් වෙන්න පුළුවන්කම තියෙනවා නිවන් දැකලා පැත්තකින්ද දේව නමුත් ඒක ආලෝකයක් ජීවිතයකට නේද අඳුර කියන එකේදී ආලෝකයක් නෑමයි කියන සතර අපායමයි දුකමයි ඒක තියෙන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටි කියන තැන තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියන තැන නම් තියෙන්නේ ඔන්න ඕක තමයි මිත්‍යා දෘෂ්ටි කියනකොට ඒ ටික දකින්න. අනිත් තැනක හැම තැනකම ආලෝකයක් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ සමාධිච්චි. හැබැයි ඒ අපි ආලෝකය කියන එක ඊගවතට සාපේක්ෂවයි අඳුර කියන කමක් තියෙනවා නම් තියෙනවා. අපේ ඒතොර සියලු අන්‍ය ආගමිකයන් මිත්‍යා දෘෂ්ටි කියුවා. නෑ නෑ සියලු අය මිත්‍යා දෘෂ්ටි කරනවා. හැබැයි මේම කාරණාවක් තියෙනවා කර්ම සහිත සම්මා දිට්ඨිය. අනිත් ආගම් වල යෙදෙන අවස්ථා තියෙනවා. එතනදී මෙන්න මේ තැනකින් මිත්‍යා දෘෂ්ටි කියනකොට මෙහෙම කාරණාවක් හම් වෙනවා. අර නියත මිත්‍යා දෘෂ්ටිය කියන තැනින් යෙදෙනවා ඔක්කොම යෙදෙනවා වෙන්නේ නැහැ. අපි කියමු මේ ශාසනයෙන් බැහැර මවට කළ දේ විපාක ඇත පියාට කළ දේ විපාක ඇත දන් දීමේ විපාක ඇත කියන නුවණවල ඕන තරම් ඇති කරගන්න පුළුවන්. ඒ මත පින් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ අය කර්ම සහිත සම්මාදිට්ඨියක් තියනවා ඉන්නවා. ඒ කියන්නේ පොල්තල් පහන මට්ටමේ ආලෝකයක් තියෙනවා. එතකොට ඒ අයට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා අපායට යනවා කියලා කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටි වෙන්නේ අර අර තැන හැබැයි ditthi සම්පන්න බවට සාපේක්ෂව මග්ගාර මග්ගාවරණ කියන තැනින් දැකීම වැරදි. ඒ කියන්නේ නෑ නෑ එයාට අපි කියමු දැන් මාර්ගඵල ලබන සම්මතගත සම්මාදිට්ඨිය මිසක ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැන ඇවිල්ලා. ඒක නෑ. නිවන කියන එක. නිවන කියන එක. දැන් අපි කියමු දිව්‍ය ලෝකයක් ගන්නකො දිව්‍ය ලෝකෙ ගත්තාම සමාධිත්තික දෙවියන්ට වඩා වැඩි මේ මිත්‍යදිෂ්ඨික දෙවියෝ. ඒ කියන්නේ මේ ශාසනයෙන් බැහැර ඕන තරම් ඒක දැකේ රටවල ඕන අය ගන්න ඕන තරම් කුසල යහපත් වැඩ කරන අය නැද්ද කියන මිනිස්සු. ඒ යහපත් වැඩ කළාම යහපත් විපාකයක් අනිවාර්යෙන් ලැබිය යුතුම ලැබෙනවා. එහෙම ඕන තරම් තියෙනවා. එතකොට නියත මිත්‍යා දෘෂ්ටි ඔක්කොම කියලා ගන්න බෑ. එතකොට නිවන් මාර්ග කරා යන්න විදියක් නෑ. එතන කම්මසකත සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කම්මසකත සම්මාදිට්ඨිය වෙනසක් තියෙනවා. මේ ශාසනයේ කම්මසකත සම්මාදිට්ඨියයි ඒ බහැර ශාසනයක කම්මසකත සම්මාදිට්ඨියයි අතර වෙනසක් තියෙනවා. මෙතන කම්මස්සගත සම්මාදිට්ඨිය කියනකොට තේරෙනවා නේද? කම්මස්සගත කර්ම සහිත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කුසල කර්ම කළාම විපාක යහපත් විපාක, අකුසල කර්ම කළොත් අයහපත් විපාක, මවට උපස්ථාන කළොත් පින් සිද්ධ වෙනවා, පියාට උපස්ථාන කළොත් පින් සිද්ධ වෙනවා කියන මට්ටමේ කර්මයේ විස්තර කරන එක තමයි කම්මස්සගත ඥානය කියන්නේ. ඒක මේ ශාසනයේ තියෙන්න පුළුවන්, බහැර තියෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ වෙනස කම්මසගත ඥානයක් තියෙනවා. එයාට සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. කියලා සත්‍ය අනුලෝමික ඥානය කියන්නේ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණකුත් තියෙන. තාම පෘතජ්ජනයි කෙලෙස් තමයි. නමුත් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ටිකත් අහලා තියෙනවා. කම්මත කතා සම්මාදිට්ඨියක් තියෙනවා සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. ඒකවල අපි හඳුරන්නේ කෙනෙක් අපි කියමු වෙනත් ආගමක් දැනුවට ඒ ඇයට තේරෙනවා නම් මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. එතකොට වෙන ශාසනයක අනිත්‍ය දුක්ඛ අනාත්මයි තියෙන්න බෑ. එහෙම වෙන්නේ ඒකයි අපි මේ දන්න අනිත්‍ය නෙමෙයි මේ කියන්නේ මේ ශාසනය. අද අපි අනිත්‍ය කියලා මානසිකාරයක් නේ කරන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙනවා කියන මට්ටම කිඳගෙන විහිළු අපි තෙල්ලන් අද කරන්නේ. කාරක කියන එක දැන් තියෙනවා. තියෙනවා කියලා නෑ කියනවා අපි. එක්ක තියෙනවා වෙන්න ඕනේ එක්ක නැහැ වෙන්න ඕනේ. තියෙන කාර්යක දිහා බලාගෙන දැන් කාර්යක තියෙන මේකද කැඩිලා යනවා බිඳිලා යනවා නැති වෙනවා නේද කියලා හිතනවා. මේ දෙල්ලමක් කරන්න. ඕක මේ විහිළු ඕක ඕන කෙනෙකුට හිතන්න ඕවා. මේ සාසනය අනිත්‍ය කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ එයා හේතුඵල දහමක්. කාර්යක කියන එක ඇතිවෙන්න හේතු ටිකක් තියෙනවා නම් මේ හේතු ටික නිසා කාර්යක කියන එක ඇති වුණා නම් හේතු නැතිනොත් කාර්යක කියන එක නැති වෙනවා කියලා දකිනවා. ඇති එකේ නැති බව බලනවා නෙමෙයි ඇති වෙච්ච එක නැති වෙනවා කියලා බලනවා. ඇති එකේ නැති එක බලන්නේ ඒක තමයි අපි කරන්නේ. දැන් මේ කාර්යක මිනිසෙක් ඉන්නවා. ඉන්න මිනිසෙ අනික් වෙනවා කියලානේ අපි හිතන්නේ. ඕක ඉතින් හැමෝටම පුළුවන්. එතකොට බලන්න අනිත්‍ය මානසිකාරයෙන් නිසා අනිත්‍ය දැකලා නැහැනේ. දැන් මේ කෙනෙක් ඉන්නවා කියලා ඔන්න දැන් අපේ දැක්ම එතකොට බලන්න කෙනෙක් ඉන්නවා කියන එකනේ. ඒ කියන්නේ දැන් ඉන්න කෙනයි පේන්නේ. ගියාට පස්සෙත් අපි දැකපු වසන්ත මහත්තයා ඉන්නවා. ආපහු බලන්න උනත් ගිහිල්ලා බලන්න පුළුවන්. ගියාමත් ඉන්න කෙනානේ පේන්නේ. දැන් ඉන්නවා. දර්ශනයේ තියෙන්නේ අපේ දැක්ම තියෙන්නේ නිත්‍ය බවකින් ඉන්නවා. දැන් මේක අපි අනිත්‍ය මානසිකාරයක් කරනවා. අනිත්‍ය දකින්නේ දැකීම නිත්‍යයි මානසිකාරය අනිත්‍යයි අපේ මේ මොකද්ද වසන්ත මහත්තයා කියන දන ඒ රූපය දිරනෝනේ නැති වෙනෝනේ අනිත් වෙනෝනේ කියනවා. ඔකට මම හරියට උපමාවක් කියන්නේ මොකක්ද දන්නවද? ටයි එකක් දාලා කෝට් එකක් ඇතුළේ තරම අඳිනවා වගේ. ඒ කියන්නේ එක කැදරක් හොඳයි එක කැදරක් වෙනවා. එතකොට මේ ටයි කෝට් එක දාලා සරප කැඳ වගේ එකක් ඒකෙදි මම කියන්නේ මේ ශාසනය අනිත් එක නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත වචන තුනක් පෙන්වනවා. අනිත්‍ය දුක අනත. මේ ශාසනයේ විතරයි ත්‍රිලක්ෂණය තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුඵල ධර්ම දැන් අපි කියමුකෝ අපි අර කණ්ණාඩිය ගැන කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය පෙන්වනකොට හේතුඵල ධර්ම වල පෙන්වන්නේ. කණ්ණාඩිය ගාවට යන්න ඉස්සලා ඡායාව තිබුණා නෙමෙයි ගියේ හින්දාමයි මේක පහළ වෙන්නේ. ඒ හේතුව නැතිව නැති වෙනවා කියන නුවණ තියෙන හින්දා එයා කියන ඡායාවට අනිත්‍යයි උක කියලා. එයා අනිත්‍යයි කියන්නේ ඇති දෙයකට අනිත්‍යයි නෙමෙයි හේතු ටික දැකලයි. හේතු හැදුනේ පෙර නොතිබීම හේතු හැදුණු නිසාම ඒ හැදුනේ හේතු නැති වෙනව නැති වෙනව කියලා හේතුඵල ධර්ම දැකපු හින්දා අනිත්‍යයි කියන්නේ මේ සාතනෙ. එහෙම නැතුව දකින්න ඉස්සෙල්ලා කණ්ණාඩිය ගාවට යන්න ඉස්සෙල්ලා ඡායාව තිබ්බා. තියෙන ඡායාව හම්බ වෙන්නේ. හම්බ වෙච්ච ඡායාව තියෙනවා කියලා ඇති බවක්ම තියාගෙන ඒක තුල ඡායාව දනිත්‍යයි කියලා හිතුවෝ. ඕකනේ දැන් ලෝකයේ මේ සාසනයෙන් බැහැරත් ඔක්කොමලා හිතන්නේ ඔහොමනේ අනිත්‍ය. ඔය අනිත්‍ය හරිද? නිත්‍ය සංඥාව තුළ අනිත්‍ය මානසිකාරයක් නෙමෙයි ඔය තියෙන්නේ. කියන අපි කරන්නේ අපි කරන්නේ ඒකනේ. නමුත් සාසනය අනිත්‍ය කියන්නේ අනිත් පැත්ත. මම කිව්වේ සාසනය අනිත්‍ය කියන්නේ හේතුඵල ධර්ම දැකලා. හේතුව දැක්කා මේ හේතු ටික හැදුණු හින්දාම මේ ඡායාව හැදුණු කියලා දැක්කා. මේ හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කපු හින්දා ඡායාව දිහා බලද්දී ඡායාව ටිකනෝ ඡායාව අනිත්‍යයි නේ කියලා. එතකොට එයා ඡායාව අනිත්‍යයි කියලා කිව්වේ හේතු හැදුණොත් හැදෙන නිසා හේතු නැතිනොත් නැති වෙනවා කියලා දැක්කපු හින්දා මිසක නිකන් අහේතුක අප්‍රත්‍යකව නෙමෙයි අනිත්‍යයි කියලා වචනයක් කියනොත් ඒකට හේතු ඒකටද සහේතුක බවත් ඇයි ඔය අනිත්‍යයි කියන්නේ කියලා මොකක් හරි මොකක් හරි කාරණාවක් තියෙන්න බෑ කියනවනේ මේ රූපය අනිත්‍යයි කියලා කියනොත් ඇයි ඔය අනිත්‍යයි කියන්නේ මොකක් හින්දාද කියලා තව උත්තරයක් තියෙන්න බෑ අනිත්‍යයි කියන වචනේ සහේතුක වෙන්න ඕනේ නේද නැත්තම් ඉතින් කාටවත් බැරිය පොඩි ළමයෙකු වුණාට අනිත්‍යයි අනිත්‍යයි කියලා වචන ටිකක් කියන්නේ. එතකොට එහෙනම් එයාත් අනිත්‍යයි කියන්න දන්නවනේ. කියයිනේ. නමුත් මේක මේ කිරිසත්ත්වයේ වගේ තැනක් වෙලා හරියන්නේ ඇත්ත වැත්ත වෙන්නේ අර කණ්ණාඩියට වැටිච්ච ඡායාවට අපි අනිත්‍යයි කියන්නේ ඒකේ ඇත්ත දැකපු හින්දා. මොකද්ද අපි දැක්කා මේක හේතුන්ගෙන් වටගත් එකක්. හේතු නැති උන් නැති නේ හින්දා අනිත්‍යයි කියන්නේ. තිරසංගත සත්‍යකුත ඔබට අනිත්‍යයි කිව්වොත් හරිද? එහට අනිත්‍යයි කියන වචනේ කිව්වට නිට්ටයයි නේක. එයා හිතන්නේ කණ්ණාඩියට බෙන්න ඉස්සෙල්ලා තිබ්බා තියෙන දේ තමයි බලාගෙන ඉන්නේ. පැත්තකට ගියාම ඡායාව තියෙනවා කියන තැනක එයා ඉන්නේ. අනිත්‍ය වෙන දේ තුල නිත්‍ය සංඥාවක් තියෙනවා කියලා කියන්නේ ඕකයි. ධර්මතාවය අන්ත්‍යයි නමුත් එයාට තියෙන නිත්‍යයි කියන විපල්ලාසයක් කියලා කියන්නේ. දැන් අපිට ඇහැට පෙනෙන දේ ඇත්ත අනිත්‍ය. අපිට තියෙන නිත්‍ය විපල්ලාසයක්. ඒ කියන්නේ මේ පේන දේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරු දේශනා කරන වෙන මොකුත් හින්දා නෙමෙයි මේ පේන දේ ඇති වෙන්න පෙර හේතු ටික පෙන්නනවා. පෙර මේ වගේ ප්‍රත්‍ය ටිකක් හැදුන හින්දාමයි මේ පෙනුනේ කියන එක පෙන්නනවා. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා දකින හින්දායි මේ පේන ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා කියන්නේ. මේ වාදනය. නමුත් අපි ඒ ටික දන්නේ නැත්නම් අර තිරසංගත සතා වගේ දකින්න ඉස්සලා තිබ්බා තියෙන දෙයමයි පේන්නේ පේන දේ තියෙනවා කියන තැනක ඉඳගන්න නම් අපි අනිත්‍යයි කියන්නේ. මේ නිත්‍ය සංඥාවක අනිත්‍ය මානසිකාරයක් කරනවා. නැත්නම් අපිට කියන්නේ මොකද්ද? අනිත්‍ය අනිත්‍ය දන්නේ නිත්‍ය නිත්‍යයි කියන විපල්ලාසයක් තියෙන්නේ කියලා අපිට කියන්නේ. අපි දන්නේ මේ නිත්‍යයි කියන විපල්ලාසයක් තුළ අනිත්‍ය සංඥාව අනිත්‍යම් බලනවා කියලා. ඒකයි මේ ශාසනයේ විතරයි අනිත්‍ය තියෙන්නේ කියලා කිව්වේ. මේ මේ ත්‍රිල ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් රහත් වෙනවමයි. ත්‍රිලක්ෂණය අනාත්මයි කියලා කිව්වේ පුද්ගලයේ පේනවා නෙමෙයි කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ අපිට පේනවා කියන තැන ඇති වෙන්න තියෙන හේතු ටිකක් පෙන්වනවා. හේතු ටික නිසාමයි පෙනෙන බව ඇති වෙන්නේ කියලා පෙන්වනවා. හේතු ටික නැති වෙනොත් පෙනෙන බව නැති වෙනවා. යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන දේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා අහන්නේ බුදුහාමුදුරුවෝ. ඒ හින්දා අනාත්මයි කියනවා. එහෙමනම් ඒක අනිත්‍ය නොවි මගින් නම් මම නම් තියෙන්න ඕනේ ඒක. කණ්ණාඩියට වැටෙන ඡායාව පුද්ගලයේ නෙමෙයි කියන බුදුරජාණන් වහන්සේ දෙපැත්ත පෙන්නලා. කණ්ණාඩියට වැටෙන්න පෙරත් ඒක තිබුණේ නැත්තම් වැටුණාන් පස්සේ තියෙනව නෙමෙයි නම් හම්බ වෙන වෙලාවේදී තිබුණ නිසාම නම් හම්බ වෙන්නේ. ඒක අනිත්‍ය නම් එහෙනම් ඒක අනිත්‍ය නම් අනිත්‍ය වෙන දේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහනවා නෑ එහෙනම් ඒක අනිත්‍ය නම් යද මිච්ඡ සංදුක්ඛ මේක දුකක් ඒක අනාත්ම දෙයක් කියලා ත්‍රිලක්ෂණ එකට තියෙන්නේ ඒකයි සත්‍යනුලෝමික ඥානය තියෙනවා කියන්නේ එයා නොදැක්කත මේ ශාසනය නම් මේ සිද්ධිය අහපු කෙනෙක් වෙනවා තාම දැක්කේ නැහැ, පේන්නේ නැහැ. නමුත් මෙබඳු ධර්මතා අහලා තියෙන කෙනෙක් යන ගණේට යනවා මේ ශාසනය කියන්නේ. එච්චරයි වෙනස. ඒිට මෙහා මේ ශාසනයෙන් බැහැර කියලා කිව්වේ හේතුඵල ධම අනිත්‍ය දන්නේ නැහැ. නিত্য ධර්මතාවයක් තුලයි පින් කරන්නේ. නিত্য ධර්මතාවයක් තුලයි අකුසල් කරන්නේ කියන එක. එතන නিত্য සංඥාව ගෙවා ගන්න තැනක් නැහැ. එච්චරයි මේ ශාසනයේ යන්ත්‍රිකේ වෙනස. නමුත් කම්මසගත ඥානෙ යෙදෙන්න පුළුවන් මේ ශාසනයෙන් බැහැර ඕන විදිහකට යෙදෙන්න පුළුවන්. නමුත් සත්‍ය අනුලෝමික ඥානෙට එන්න බෑ. ඒක සත්‍ය අනුලෝමික ඥානය ආව සත්‍යයට අනුලෝම වුණා. ඒ නෝන හරි බලවත් මාර්ගඵල ලබන්න ඊගාව අවස්ථා. බොහොම කිට්ටුයි මේ මනසට. මේ අනිත්‍ය දකිනවා කියනකොට සත්‍ය අනුලෝමික ඥානය කියන්නේ මාර්ගඵල මට්ටම ඒ කියන්නේ ඒ ඇත්තට අනුලෝමව පවතින විරුද්ධ නෝනුවණක්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. එතකොට මේ ශාසනයෙන් බැහැර අනිත්‍යයක් ගැන කතා කරන එකේ මේ ශාසනයේ අනිත්‍යය අතර විශාල වෙනසක් තියෙනවා කියන එක තේරුම් කරගන්න එක. හේතුඵල ධර්ම දන්න නිසාමයි මේ ශාසනය අනිත්‍යයි කියලා කිව්වේ. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ විමුක්ති මුඛ. මිදීමට කෙලෙසුන්ගේ මිදීමට ආශ්‍රයන්ගේ මිදීමට දුකෙන් මිදීමට ලෝකෙ මිදීමට තියෙන දොරටු තුනක්. අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා දැක්කොත් තමයි කලකිරෙන්නේ. එදාටයි ලෝකෙ නොඇලෙන්නේ. නොඇලලා මිදින්නේ කියන තැනක් තියෙනවා.